නැයි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අද අපේ භාවනා වැඩමුළුවේ අවසාන ධර්ම දේශන අවස්ථාවෙත් අවස්ථාවට පැමිණලා තියෙන සියලු විනාය සඳහා tempත් වෙලා ධර්ම දේශනාට සූදානම් වෙලා සාදුකාරයක්වා නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස එවං ඊති ගහපති සික්කිතබ්බං ditta suta muta විඤ්ඤාතේසු අත්තම් පරියේසිතං අනවිචරිතං මනසා තම්පි න උපාදී සාමීති තන් නිසිතං විඥානං භවිස්සති ති එවං හිතේ කහපති සික්ඛිතබ්බන්ති ති ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි සාරිපුත්තු ස්වාමීන් වහන්සේ නානා විදිවලින් විවිධ ආකාර වලින් ඒ අනාථක අනාථපිණ්ඩික සිසුමාට හේතු ගන්නට හදන මේ ධර්මතාවය නැත්නම් හිත සූදානම් කර ගැනීම අවසාන වශයෙන් පෙන්වන්නේ මේ ditta sutta mutu විඤ්ඤාත පත්තම් පදියේ සිතං අනිවිචරිතං මනසා කියලා ඇසු යමක් දෙක දුතු යමක් ඇසු යමක් වෙනවා නම් නැත්නම් නාසයෙන් දිවෙන් කයෙන් ගන්න මුතයක් වෙනවා නම් පිටින් ලබන හිතේ හිතවිල්ලක් වෙනවා නම් විඤ්ඤාතයක් නැත්නම් පත්තම් පරියේසිතං තමන් දැනට පත් වෙලා තියෙන තත්ත්වයක් පිළිබඳව හිතේ අදහසක් තියෙනවා නම් එහෙම නැත්නම් ඉස්සරහට කරන පරිේශන අනිවිචාරික කල්පනා සාහිත්‍යයෙන් යමක් විමසා බලලා තියෙනවා නම් අන්නේ සියලු දේවල් තියෙලම දේවල් හිතින් අල්ලගන්නේ නැහැ කියලා ඒ වගේම තන්නේ නැචමේ තන්නිසිතං විඥානං භවිෂ්‍යතිටි ඒව පිළිබඳව දිගින් දිගටම කල්පනා පහළ කිරීම ගෙත්තම් පන්නම් එහෙම නැත්නම් කතන්දර ගෙතීම් නොකරන්නේ මේ හික්මෙන්ද කියලා. ඉතින් ඊට ඉස්සලා අපි ඊයේ සාකච්ඡා කරමින් හිටියේ නිත ලෝකං උපාදිස්සාමීති න පරලෝකං උපාදිස්සාමීති කියලා මේ ගත කර ජීවිතයේ මේ ලෝකයේ ගැන හෝ මත්තට අනාගතයේෝ ඉදිරියට යන්න හදන ලෝකයේ ගැන හෝ හිතන්න එපා කියලා. ඊට පස්සේ මේකෙදි කියන්නේ මේ අතීතයත් අනාගතයත් නැතුණාට වර්තමානයේ Taman යමක් දකිමින් ඉන්නවනම් අහමින් ඉන්නවනම් විඳිමින් ඉන්නවනම් හිතමින් ඉන්නවනම් එතන පරිේශනයක් පිළිබඳව පත්‍විච්ච දෙයක් පිළිබඳව නැත්තම් හිතින් විමසා බැලීමක් කරනවනම් අන්නේ දේවල් පිළිබඳව දිගින් දිගට වැළවට ආරම්භ කරන්න දෙන්නේ නැතුව එහෙම නැත්නම් ඒ සම්බන්ධ කරගෙන විඥානයක් පහළ වෙලා වාග් බෞල්‍යයට නැත්නම් හිතවිලි ඇති ගැනීමක් නොවිය පිණිස කටයුතු කරන්න කියලා. ඉතින් මේක ලොකු අභියෝගයක්. මොකද හේතුව අපි අර ඉස්ස සමුදාශය මතක් කරගත්ත විදිහට මේ ලෝක පිළිබඳව ඉතිරි ලෝකයක් පිළිබඳව නැත්නම් වර්තමානයේ සිදුවෙන ඇසීම් දැකීම් වගේ දේවල් පිළිබඳව වමාරා කෑම කරා තමයි මේ ජීවිත කතන්දරය හදාගන්නේ. ඒ ඒ චිත්තක්ෂණයේ පැවැත්මක් ගන්න යනවනම් ඒ කෙනාට වෙච්ච දේවල් පිළිබඳව හෝ වෙන්න තියෙන දේවල් පිළිබඳව කතන්දර ගොත කොට ඉඳ වෙන්නේ. නමුත් අර වර්තමාන මොහොතේ මේ පැවැත්ම භවය කියලා ගන්නේ ඒක ක්ෂණ මාත්‍ර අවබෝධයක් තියෙන්නේ. භවය කියන්න නම් මේ අතීත අනාගත වර්තමාන කියන මේ චිත්තක්ෂර ගැට ගැටෙන්න ඕන. ගැට වැටුනොත් තමයි මාලාවක් හැදෙන්නේ. මල් මාලයක් වගේ. එවනතු ඒ දඟලක පුරුක් වෙන වෙනම තිබුණාට ඒක වැලක් වගේ හැදෙන්නේ නැහැ. කෝච්චක් වගේ හැදෙන්නේ නැහැ. ඒක එකිනෙක පැටලීම තමයි මෙතන මේ තෘෂ්ණාවෙන් කරලා දෙන්නේ. ඔක් පැටලෙන්නේ නැතුව වෙන වෙනම තිබ්බනම් කතන්දරයක් දෙන්නේ නැහැ. කෝච්චක් හැදෙන්නේ නැහැ. දම්වලක් හැදෙන්නේ නැහැ. මහලාවක් හැදෙන්නේ නැහැ. ඒකට කියනවා ක්ෂණබංගුර භාවය කියලා. ඒ ක්ෂණයේ ඊගාවශනයත් එක්ක පටලවෙන්න තියෙන ගතියක්. ඉතින් මේ පටලවීම කරන්නේ වර්තමානයේ ලැබෙනව වෙනුවට අතීතයේ වෙච්ච දේ හිතින් සල්කා බැලීම නැත්නම් වෙන්න තියෙන දේ හිතින් සල්කා බලන්න ගියාම ඒක පිළිබඳ කතන්දර ගෙතෙනවා. ඉතින් මේක සතිය මාර්ගයෙන් වර්තමාන හිත ගැනීමෙන් අපි පසුගිය චිත්තක්ෂණයේ වෙච්ච දේවල් පිළිබඳ පශ්චාත්තාප වීමක් හෝ අනාගතයේ වෙන්න තියෙන දෙයක් පිළිබඳව සිහිනමැවීමක් නැතුව වර්තමානයේ ගත කරන්න ගියොත් අර කියන විඥානයේ පැවැත්ම එකෙන් ගැටලන ගතිය අඩු වෙනවා. ඒ නිසා මේ සතිය මේක සඳහා යෙදවීමේදී පේනවනම් තමයි මේ දිගට යන වැඩක් සුම ගන්නවා නැත්නම් බිම්බීම හැකිලිම දිගට බලනවා එහෙම නැත්නම් වම දකුණු වශයෙන් සක්මන් කර කර යනවා කියලා ඉස්සෙල්ලා මේ දිගට යන වැඩක් විශේෂයි සතිය යොදන්න කියනවා සතිය යොදලා ඒ අරමුණට මොනට මොන දාලා තියන්න කියනවා. ඉතින් මේ මොනට මොන දාලා තියලා මොනට මොන දාලා තියෙන බව දැනගන්නේ ඒ අරමුණු එකිනෙකට වෙනස් වෙන බව හොඳට විස්තර සහිතව ප්‍රත්‍යක්ෂණය කිරීම. උදාහරණයක් කියනවා නම් පිම්බීම හැකිලිම බැලීම සහ ආනාපාන බැලීම කියන දෙක. පිම්බීම හැකිලිම කියලා කියන්නේ සූසන පද්ධතිය යටම කෙලවරේ උදරයේ සිදුවෙන චලන බලන එක. ආනාපානයි කියලා කියන්නේ උදම කෙලවරේ නාසිකාග්‍රයේ සිදුවෙන වෙනස්කම් බැලීම. මේ දෙකේ වෙනසක් තියෙනවා. බලලා මේ දෙක වින්ද ලබු ගන්න. ඊට පස්සේ ආනාපානය වුණා නම් ආනාපානය ආස්වාදයෙන් ප්‍රස්වාසයෙන් වෙන් කළ බලන්න. බලබලා ඉන්නකොට තමයි තේරෙන්න පටන් ගන්නවා ආනාපානෙට වෙනම ආවේනික ලක්ෂණ තියෙනවා ප්‍රස්වාස ප්‍රස්වාසයට වෙනම මේ ආස්වාදයට වෙනම ආවේනික ලක්ෂණ තියෙනවා ප්‍රස්වාසයට තියෙනවා. මේක හොඳට විස්තර කරලා විසද කරලා පරිච්ඡේද කරලා බලබලා ඉන්නකොට පේනවා මේ ආස්වාසේ තියෙන ආස්වාස ලක්ෂණය මතුවෙන්නේ ඉස්සරලා ඒක කොහෙන්ද ආවේ කියලා. ආස්වාස ලක්ෂණය මතුවෙරුවට පස්සේ ඒකට මොකද වෙන්නේ? ඒ මතුවෙන ලක්ෂණي ඇති වෙන්නේ ඉස්සර සහ පස්සර දෙක බැලුවොත් වෙනම බාහිර හේතුවක් නැතුව ඒක අන්ධයක් වඩපත් වෙනවා. ආස්වාසේ වෙන්නේ ඉස්සෙල්ලා ඒක ආස්වාසිය කියන්නේ ආස්වාසිය වෙලා ඉවරනවා පස්සේ ඒක ආස්වාසිය කියන්නේ ඒක ඒක නිසා මේ ආස්වාස් ප්‍රසවාස ගමනේ මැද කැලලට මේ නම දැම්මට මේ මැද කැලලට දාන නම ඉති මුලට ගැලපෙන්නේ නැහැ අකට ගැලපෙන්නේ නැහැ ඉතින් මේක ඊටාම් විස්තර වශයෙන් කියනවා මේ හට ගන්න ආස්වාසේ නෙවෙයි ඉවර වෙන්නේ ඒක වෙන දෙයක් වඩ පත්ලා ඉවර වෙන්නේ කියලා හට ගන්න ප්‍රසවාසය ඉවර වෙනකන් ඉන්නේ නැහැ ඒක වෙන්දයක් වඩපත් වෙලා වෙනස් වෙනවා. ඉවර වෙන්නේ ඒ නිසා උපාදෝ පඤ්ඤායති, වයෝ පඤ්ඤායති, තිතසාඤ්ඤ තත්තම් පඤ්ඤායති. ආස්වාසී කියලා ගන්න එකත් පෙරලියක් විතර තියෙනවා. එහෙම නැත්නම් විපරිණාමයක් විතර තියෙනවා. ඒක නිසා ඒකේ ස්ථාවර ගතියක් නැහැ. ඒ ක්‍රියාවලියත් ජවනිකා මාර්ගෙමින් විපරිණාමයටපත් වෙමින් තියෙනවා. ඒක හටගන්න ඉස්සෙල්ලා ඒ නමට ගැලපෙන්නේ ඉවරනකට ගැලපෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා යම් කිසි කෙනෙක් ආනාපානේ හරියටම දැක්කයි කියලා දැනගන්න නම් බුදුජානකසේ සඳහන් කළා තියෙනවා මේකේ assume අවස්ථාව දැනගන්න ඕනේ කුරුස අවස්ථාව දැනගන්න. ළඟ අවස්ථාව දැනගන්න ඕනේ දුර අවස්ථාව දැනගන්න. ඇතුළත අවස්ථාව දැනගන්න ඕනේ පිටිත අවස්ථාව දැනගන්න. ප්‍රිය අවස්ථාව දැනගන්න ඕනේ අප්‍රිය අවස්ථාව දැනගන්න ඕනේ. මේ විදිහට ආනාපානේ දක්වපු එකම ප්‍රියාප්‍රිය බව දැක්කට සියුම් ගොරෝසු බව දැකලා නැත්නම් ඒක පේනකන් දිගට බලන්න. කරගෙන කරගෙන යනකොට ඒ කියන ප්‍රියාප්‍රිය දුර ළඟ ගොරෝසු සියුම් ඇතුළ පිට ඊට පස්සේ අතීත අනාගත පච්චුප්පන්න වශයෙන් මේ 11 ආකාරය දකින්නකොට පේනවා මේ ආනාපානය වුණත් නැත්නම් ආස්වාසය වුණත් බල බල හිටියොත් ඉස්සල දැකපු කොහේ නෙවෙයි පස්සේ ඒ විතරක් නෙවෙයි ඒක හටගෙන මේ නව දාන ඉස්සලා තියෙන தත්ත්වේ නෙවෙයි පස්සේ ඒක. මෙන්න මේ වෙනස් වීම දැකීමේ පාඩමට බුදුජානසේ විශේෂයෙන්ම මැජේ සූත්‍රයේ ආනාපාන සතිය අරගෙන කතා කරනවා. අපි ඉස්සලා දැනගන්න ආනාපාන මැද විතරයි. ඊට පස්සේ යෝගාවචර යම් වෙලාවක ආනාපානේ මුල බලන්න හට ගන්න තැනට හිත යෙදුවොත් පේනවා එතනදී ඒකට ආස්වාද කියලා නම දාන්න බෑ. සකස් වීමක් තියෙන ඊට පස්සේ අම්මට මට පස්සේ ඒකට අපි ආස්වාසය කියලා කියනවා. ආස්කුඩු පුරවාගෙන යනකොට මෙන්න මේ ආස්වාසයේ මුල සහ මැද කියන දෙක අන්ත දෙක බවත් මධ්‍යම ප්‍රතිපදාව වෙන්නේ අග දකින්න එක බවත් මධ්‍ය සූත්‍රයේ සඳහන් කරලා තියෙනවා. ඒක නිසා අපි ආනාපානය කරනකොට ඉස්සල්ලාම දැනගන්නේ ආස්වාස ප්‍රසවාසයේ එක කුණා. අනිත් කුණ දැකීම සඳහා හිත මෙහෙවන්න. නැත්නම් මුල දැකීම නිත මෙහෙවන්න. එතකොට යාට පේනවා දැන් මුලත් සමග මැද පේනවා. මේ දෙක බලබලා ඉන්නකොට අකමැති හිත අභාවයේ දකින්න අකමැති හිත නිරෝධයේ දකින්න අකමැති හිත ක්ෂේත්‍රීම දැකීමට අකමැති හිත වැයවීම දැකීමට අකමැති හිත තියුණු භාවය නිසා නොදැක්ක බැරි තත්ත්වයකටපත් වෙනවා එතකොට ප්‍රසවාසී ගෙවෙන ආශ්වාසී ගෙවෙන හැටි දකින්න පටන් ගන්නවා අන්නේ ගෙවි යන මාර්ගය තමයි ආර්ය අෂ්ටාංග මාර්ගය වෙන්නේ මධ්‍යම ප්‍රතිපදාව වෙන්නේ නිසා ආනපනේ මුලදී මැදදී නැත්නම් ආනපන කරනකොට ආරම්භක යෝගාවචරයට තැයින දුරට මුල දකින්න කියලා තාම මධ්‍ය ප්‍රතිපදාව අහුවෙලා නැහැ. මධ්‍ය ප්‍රතිපදාව අහුවෙන්නේ බල බල බල බල මේ ආස්වාද පස්ස ආස්වාසිය ගෙවෙනව දැක්ක දවසේ. ඉතින් ඒක දකින්න දැක්කට පස්සේ ආස්වාසිය ගෙවීම නොදැක බැරි තත්ත්වයටපත් වුණාට පස්සේ ඒ යෝගාවචරයට නිතරම ඊට පස්සේ ඒක නොදකින්න බැරි තත්ත්වයක් එනවා. කොයි වෙලාවෙ ඉඳගෙන හුස්ම දෙක ගන්නකොට මේ හුස්මේ ඉවරේ දකින්න පටන් ගන්නවා. ඉතින් ඒක එන්නේ මේ වගේ නේවාසික වැඩපිළිවෙල එක දිගට භාවනා කරලා කරලා කරලා ඇතිවිච්ච ගැම්මෙන් තමයි ප්‍රසවාසයේ හෝ ආශ්වාසයේ ඉවර දැන දකින්න පුළුවන්. ආධුනිකයන්ට ඒක බියලවන දෙයක්. ආධුනිකයන්ට ඒක අවමංගල්‍ය දෙයක්. මුතර භාවනා ගැම්මේදී මේක එන්න පටන් ගන්නවා. අන්නේම ඇවිල්ලා දවසක් එනවා ඒ යෝගාවචර පස්චිම භවිකෙක් නම් දවසක් එනවා. මෙතෙක් කල හැංගිලා තිබුණ ගෙවීම විතරක් පේන්න පටන් අර ගන්නවා මුල පේන්නේත් නැහැ මැද පේන්නේත් නැහැ. ඒක මහ විශාල පෙරලියක්. ඒක සාමාන්‍ය දකින්නේ නාස්තික වාදයේ විදියට. එහෙම නැත්නම් උච්ඡේද වාදයේ විදියට දේක විනාශය විතරයි පේන්නේ. මැද පේන්නේත් නැහැ පටකට පේන්නේත් නැහැ. ඒ නිසා ආස්වාද ප්‍රසන්නකේ භාවනා කරන යනකොට උද්‍යප්පේ ඥානය කියන මට්ටමේදී ඇති වෙනව නැති වෙනව දෙකම පේනවා. ඊට පස්සේ බය නැතුව ලෑස්ති වෙලා දිගට ගියොත් විදීම විතරයි පේන්නේ. භංග ඥාන විතරක් පේන්න පටන් ගන්නවා. ඒතකොට මේ යෝගාවචරයට මේ උස්පෙවිදි විතරක් නෙවෙයි පේන්නේ බැලූ බැලූ දේ හරියට ලේස බීම් එකක් වගේ වදින වදින දේ පුපුරන්න පටන් ගන්නවා. ඉතින් එතෙන්ද ගියාට පස්සේ යෝගාවචරය පරියන්කේ නැගිටලා යමක් තියා බැලුවා. එයාට පේන්නේ මේක මේ පිපිරිච්ච, විදිච්ච, පැලෙන ගිය දෙයක් විදිහට තමයි ඕනම දෙයක් වෙන්නේ. ඒ වෙනකොට පුදුමාකාර බයක් එන්න පටන් අර ගන්නවා. ඒ බය එන්නේ යටි හිතේ. මුලදී නම් සාමාන්‍ය යෝගාවචරයට තියෙන්නේ මේ ඡය වීම, වැය වීම, නිරුද්ධ වීම කෙරෙහි අකමැත්තකින් තමයි අපි ජීවිතේ පටන් ගන්නේ. මොකද භාවනා කරගෙන කරගෙන යනකොට ඒක නොදක්ක බැරි තත්ත්වෙට එයම දකින්න පටන් අර ගන්නකොට බලන බන්නදී බිඳින් පවතිනවායි කියලා. යටි හිතෙම බයක් එනවා. ඒ බයට කියන්නේ මේ හුදේකලාවට තියෙන බයක්. විවේක වෙනවට බයක්. අරමුණ ගෙවෙනවට බයක්. වැය වෙනවට බයක්. නිරුද්ධ වෙනවට බයක්. නමුත් ඒක දේශනාවක තියෙන දෙයක් නිසා මේක භාවනායේ දියුණු වෙන දියුණුවක් කෙලෙස් හට තත්ත්වයක් කියලා හුදුට හිත හදාගෙන ගිය කෙනාට මේක බය වෙන දෙයක් නෙමෙයි මේක ඇත්තටම භාවනායේ දියුණුවක් කියලා කයානපසන වයානපසන නිරෝධානපසන කියලා වැයවීමම තක්නාසුරුවට භාවනා කරන්න පුළුවන්. අන්නේ විදිහට භාවනා කරන යන්න පටන් ගන්නත් පස්සේ යෝගාවචරගේ හිත කවදාකවත් නොකිය නොකිය තරම් අරමුණේ ගැඹුරට යන්න පටන් ගන්නවා. එතකොට අර හුස්මෙහි ගෙවන් වීම කොච්චර දුරට ගල්ප ගල්ප බලාගෙන යනවද කියලා කිව්වොත් ඒ වෙලාවේ පිටතින් හෙනයක් ගැහුවත් කයෙන් කැල්ලක් කඩලා ගියත් එහෙම නැත්නම් මොන හිතවිලි ආවත් බාධා වෙන්නේ අරකේ ඇතුළටම යන්න පටන් ගන්නවා. ඉතින් ඒ විදිහට කිඳා බැහිමක් සතියේ සිද්ධ වෙනකොට ඒ යෝගාමචරය වෙලාවකට එනවා මේක ගෙවිලා ආශාචෝ ප්‍රසවාසය ගෙවිලා ඊගාව ජවනිකාව පටන් ගන්න නෑ තාම. එහෙම නැත්නම් ඒ අතරමැද මොනම අරමුණක්වත් නැතුව ඉස්තර නොදැක්ක මෙතන හිස්තනක් පේන්න පටන් ගන්නවා. ඒ හිස්තන දැකීම තමයි සමහරකට බය වෙනවා. රූප ලෝකයට ආස කරන එකට බය වෙනවා. නමුත් මේක භවනා දිනුවක් කියලා දැනගෙන මේක වැඩි යුක්තක් බව දැනගෙන මේක කෙලෙස් සත්‍යයක් කියලා දැනගෙන ගිය කෙනෙකුට ඒ හිස්තරට ආස වෙනවා. උස්ම වේනකට බය මේ දෙක අතර පොඩි මාරුවක් සිද්ධ වෙනවා. ඒ මාරුව යෝගාවචරයව දන්න එකක් නෙමෙයි. භවනා කරලා ගැඹුරට යනකොට තමයි මේක සිද්ධ වෙන්නේ. යම් වෙලාවකට උස්ම නැති වෙලා හොඳට විවේක වෙච්ච වෙලා කාය උස්ස පෙනීම පීරි ගෑමක් ඝර්ෂණයක් කරදරයක් කෙලෙසක් විදිහට පේනවා. අර හිස්තැනම කැමති තව සමහරු හිස්තැනට බය වෙලා ඒ වෙනුවට අරමුණට බය කැමති වෙනවා. ඉතින් මේ දෙක අතර මේ මාරුව වෙන වෙලාවේදී මරණය සහ ජීවිතය අතර වෙනස් වීමක් වගේ තමයි වෙන්නේ. ඉතින් මේ ධාරිපුත්තු ස්වාමීන් වහන්සේ ක්‍රමයෙන් මේ අනාපේට සිටුමාගේ හිත ගිනියනවා. සමහරලාට යමක් තියෙනවා සමහරට යමක් නැහැ. මෙන්න මේ දෙක අතරමැද යම් දවසක ඉස්සර දවසක අනාථ පිටික සිතමා දැකලා අත්දකපු අත්දැකීමක් තියෙනවා නම් එතෙන්නම ගෙනිලා කියනවා යමක් ඇති බවට හෝ නැති බවට කලබල වෙන්නේ නැතුව මේක නැත්නම් ඇති බවට නැති බවට බයක් ඇති කරගන්න නැතුව කතන්දර ගොතන්න නැතුව මෙන්න මේකේ අන්ත දෙක අල්ලන්න නැතුව මැද නතර වෙන එක ඉතින් ඒක නිසා ඒකට ඇත්තටම මාර්ණාසන්න ලෙඩෙකුටම මේ විතරක් නෙමේ මේ බණ අදාළ වෙන්නේ. ඕනම කෙනෙකුට දැක ගන්න පුළුවන් මේ හුස්ම දෙකක් මැද මරණයක් තියෙනවා. එහෙම නැත්නම් හුස්ම දෙකක් මැද ඉස්තනක් තියෙනවා. හුස්ම දෙකක් මැද ආරම්භයක් නැත්තරක් තියෙනවා. ඒක දැක ගන්න බැරි කම මිසක් මූල ධර්මානුකූලව භාවනා කෙරුවත් නැතත් බෞද්ධයෙකුට උනත් ඒක තියෙනවා ඒක දැක ගන්න බැරි ඒකට තියෙන පීඨිකාව නිසා ඒකට තියෙන බය නිසා නමුත් භවනා කරලා කරලා කරලා ඉතින් ගියොත් තේරුම් ගන්න පුළුවන් ජීවිතයේ මෙතෙක් කල කවදාකවත් අපි එහෙම පැලිලක් දැකලා නැහැ. දකින්න බයයි. යම් වෙලාවක ඒ හිස්තනේ කැඩිච්ච තනේ ඒ පැලිර දකින්න දක්නා සුළු භවනා කිරීම සම්බන්ධයෙන් අටුවචාරින් වහන්සේ උපමාවක් ගෙනලා පෙන්නනවා සමාජෙකට ඒක ගෝචර වෙන්න නිසා හාමුදුරු කෙනෙක් ආරක්කයිනේ පිරිවෙනක ඉන්න හාමුදුරු කෙනෙක් එළියේ ඉන්න වෙලාවේ පාත්‍ර විකුණන මිනිස්සෙක් යනවා ඒ මිනිසා කෑගලා යන පාත්‍ර විකුණනවා මේ හාමුදුරු කියනවා මට පාත්‍රයක් ඕනේ ඒ මිනිසා කියන පාත්‍ර ටික දෙන්න පින්නට පස්සේ ඒ හාමුදුරුවෝ ඒ තමයි ගැළපෙන හැදී තියෙන පාත්‍රයක් ගන්න මේ මේක ගන්න පාත්‍රයක් තෝරන. ඒකට ඒ එළඳ ගන්නක් කියනවා. කියනවා කවර 100යි මේ පාත්‍රය ගන්න. ඉතින් ඒ හැමතර ඒකට කැමැති අරගෙන මේ පාත්‍රය හොඳට ওই පාත්‍රේ පැහැහිම තියෙන්නේ අගදාරි නෙවෙයි හරියට මහතම තැන පාත්‍රේ මහතම තැන වටේට වෙල්ලි පාරක් තියෙනවා. ඉතින් මේ මේ හාමුදුරුවෝ මේ වෙල්ලි පාර දිහා හොඳට බල බල යනකොට එක තැනක පොඩි හිලක් තියෙනවා. හැබැයි ඒක තල තෙල් වලින් වැහිලා තියෙනවා. නිකන් පේන්ට් එකෙන් වහලා තියෙනවා. අවුල තියලා අල්ලනකොට මේ හිල පේනවා. එතකොට යා කතා කරගෙන හොඳලාට මේක තමයි මම ගන්නෙ. හැබැයි මේකේ හිලක් තියෙනවා. ඒ හිල පේන්ට් එකේ වහලා තියෙනවා. ඊට පස්සේ කියනවා ඒකට ප්‍රශ්නක් නැහැ සවාසක හොදිවත් යන්නේ නැහැ මොකෙන්. වැඩ ගන්න පුළුවන්. බෑ එහෙනම් මේ ගන්න බෑ. එතකොට යා කියනවා එහෙනම් මේක කවුන 80කට මේක හිලක් තියෙන ඉඳලා කියලා අඩු කරනවා. අඩු කරලා පස්සේ මම තවදුරටත් දුවට පාත්‍රය බලනකොට තව හිලක් හම්බෙනවා. එතකොට වෙලෙන්ද අපි කියනවා දැන් මොකද කියන්නේ? එයා කියනවා එන 75 දෙන්නකෝ. ඊට පස්සේ බල බල එනකොට තව හිලක් හම්බෙනවා. ඒතර අර්මංශය තවත් ගන්න අඩු කරනවා. එතකොට අහනවා අතුවාචාන් වහන්සේ තාම පාත්‍රය ගත්තේ නැත්නම් මේ හිල් දකින්න එක හොඳ දෙයක්ද නරක දෙයක්ද? තම මිලදී ගත්තේ නැති පාත්‍රයේ මේ මේ අඩුපාඩු තියෙනවායි කියලා දකින්න එක හොඳ දෙයක්ද නරක දෙයක්ද? මිලදී ගත්තට පස්සේ නම් නරක දෙයක්. මිලදී ගන්න ඉස්සෙල්ලා හොඳ දෙයක්. ඒක නිසා මේ මෙතෙක් මේ සංසාරේ අරගෙන තියෙන්නේ මේ අනිච්ච දුක්ඛ අනාත්ම කියන හිල් තුන දැක්කේ නැතුව මේ සංසාරේ පාවිච්චි කරලා තියෙනවා. දැන් අපි හොඳට ආස්වාද ප්‍රසවාසය බලන්න පටන් ගන්නකොට මේකේ හිල් තුනක් පේනවා. මේකේ අනිත්‍යත්වය පේනවා. දුක්ඛත්වය පේනවා. අසාරකත්වය පේනවා. එතකොට ඒ කෙනා ඉස්සර වගේම මේකට ප්‍රිය කරයිද ඉස්සල ගන්න දෙයිද කියලා. අනිත් වගේ තමයි ආසපසස දිගට නෑ මේකේ. හිල් තියෙනවා. පැලෙයිද තියෙනවා. දැක්කේ නැත්තම් අපි මේකට ආස කරනවා. දැන් දන්නවා දැක්කත් නැත්නම් මේක තියෙනවා කියලා. අන්න මේ සත්‍ය දැකීමට බය කෙනාට පුතක් නැහැ කියලා කියනවා. මේ සත්‍ය දැකලා මේක ඇති හැටි මේක හොඳට බලපු නිසා මේක පේන්නේ බැලු බැලමට පේන්නේ පේන්ට් එකකින් වහලා තියෙන්නේ කියලා මේක දකින්න කෙනාට විනිවිද දැක්කයි කියලා කියනවා විපස්සනා කරුවයි කියලා කියනවා එතකොට හිල් ගන්න තමන්ගේ තීව්‍ර ඥානයේ වාන්න වැඩි වෙනවා හොඳට මේක දිහා බැලුවොත් මේක එහෙම ඒක ධනයක් නෙවෙයි මේක ඇතුලේ ඇලීර රාශියක් කියනවා ඉතින් මේ නිසා ආනපානේ වගේ දියක් අරගෙන ඒක ගෙවෙනවයි කියලා කියන්නේ නැති වෙලා යනවා කියලා කියන්නේ කෙලෙස් අඩුවීම. එහෙම නැත්නම් භාවනාවේ ඉදිරියක් කියලා. සර්වඥාන්සේ දේශනා කරනවා. අඟුත්තර නිකායේ සූත්‍ර මම ඉදක් කියු විදිහට 14ක සඳහන් කරලා තියෙනවා. සනාරම්මනා භික්කවේ උපජ්ජති පාපකා කුසල ධම්මා න අනාරම්මන. තස්මේ තස්මින් ඒව ආරම්මනේ පයින්නේ තං අකුසලම් බජාරි. සර්වඥාන්සේ සඳහන් කරන මහන්නේ මේ කෙලෙස් උපදින්නේ හැම වෙලාවෙම ආරම්භණයක් ඇතුව. ආරම්භණයක් ඇතුව කෙලෙස් උපදින්නේ යම් වෙලාවක උපදිච්ච කෙලෙස් ආරම්භණය ගෙවෙනවයි කියලා කියන්නේ කෙලෙස්ෙ ගෙවෙනවා. ඒ නිසා උන්ට ඇති ගොහන කටල බලහිනකොට මොනවද පේන්නේ? පේන ඔක්කොම කෙලෙස්. ඒ දේවල් ගෙවෙනකම බලහිනවයි කියලා කියන්නේ කෙලෙස් ගෙවෙනවා. ඉති කවදා හරි ගෙවිලා ගෙවිලා ගෙවිලා ගෙවිලා එහෙම නමක් කියා ගන්න දෙයක් හිතුණු නැති මට්ටමට ආවයි කියලා කියන්නේ ප්‍රතිපදාව ඉදිරියට යනවා. ඊට පස්සේ තව කෙනෙක් බය වෙලා නිදිමත වුණා කියලා හෝ කම්මැලි වුණායි කියලා හෝ පහළ වුණායි කියලා හයි හුස්ම ගන්න ගියොත් හෝ එහෙම නැත්නම් වේදනා සද්ද හිතවිලි ආවොත් හිතට ඒ මතුවෙන හැම එකක්ම කෙලෙසක්. කෙලෙස් නැතුව පවත්න්න පුළුවන් තත්වය කම්මැලි. හරිම නීරසයි. හරිම පාළු වෙන ගතියක් තියෙනවා. ඉතින් ඒක මේ ජීවත් වෙද්දිම අත්දකින්න බලන්නේ. ඒ නිසා මේ මරණාසන්නදී සිට වෙන සම්මත මරණ විතරක් නෙවෙයි චලපංගුර මරණයක් තියෙනවා. චිත්තක්ෂණයක් චිත්තක්ෂණයක් පහස අන්න ඒක දැකලා ඊට ඉස්සලා ආඥය ඊට පස්සේ ආත්මය කියලා හිතන්න යන්න එපා. ඒ හිස්තනේදී බය නැතුව මේකෙදි සමතුලිතතාවය පවත්වා ගන්න පුළුවන්. මේකෙදි උස්ම පේන වෙලාව වගේම නැති වෙලාව වගේ නැති වෙලාවෙත් ටිකට පැවැත්ම කියනවා කියලා ඒ බලන බැල්ම මේ ඇහැ කන දිව නාසය කියන ඉඳුරන් කැමති නැහැ. මොකද ඒගොල්ලන්ට රස්සාව නැති වෙනවා ඒක. ජොබ් එක නැති කරන්නේ. මොකද මෙතන ඇහැ කන දිව නාසයට ඕන මොකක් හරි ජොබ් එකක්. රූප බලන්න, ශබ්ද අහන්න, ගන්ධ රස පහස. දැන් මේ රාජ්‍ය පූර්ණ අවධියකින් ඉන්නේ. පූර්ණ අප්‍රමාදයෙන් ඉන්නේ Tamanට හොඳටම විශ්වාසයි. ක්‍රමයෙන් ක්‍රමයෙන් ක්‍රමයෙන් අරමුණු ගෙවිලා ගෙවිලා ගෙවිලා ගෙවිලා ගිහිල්ලා මොනක්වත් නැති තත්ත්වයටපත් වෙනවා. අනේ ඒකට පුරුදු වීම ජීවත් වෙද්දිම මරණයට පුරුදු වෙනවා. මේක බොහෝ වෙලා පැවැත්වුවොත් පේන පටන් අර ගන්නවා. ඒ தത്വයේදී පැවැත්මක් තියෙනවා. භාවනා කරත් නැතත් අපි 80කට වැඩි වෙලාවක ඉන්නේ ඒකේ තමයි. අපි දන්නේ ඒ නිසා හොඳට දැනෙන අරමුණක් කරන එක ගෙවෙනකම් බලන්නේ කියනවා. බැලුවොත් අපි දවසේ විවේකව ඉන්න හැම වෙලාවෙම කම්මැලිකම කියනවා. නීරසකතිය කියනවා. එපා වෙච්ච ගතිය කියනවා. ඒ නිසා මේ මොනවා හරි දෙකේ ඉදලා ගන්නවා. ඉදලා ගත කරන දේ තමයි මම යවෙන්නේ. ඒක නිසා අපි මොනවා හරි ව්‍යාපාරයක් ඔළුවට දා ගන්නවා. දාගෙන ඒකෙන් අපි අඳුර ගන්නවා. මාළු අල්ලන්නේ කාට මාළු කාර්යයයි කියනවා. වඩුවෙද කරන කාට වඩා කියනවා. කරන රස්සාව හැටියට උතනමක් දානවා. මොනක්වත් නැතුව ඉන්න මනුස්සයා ඒක පාළු ගතියක් තනි ගතියක් කියලා ඒක ඒ මනසට දරන්නම බෑ. ඒ ਸਰවඥාංශ උගන්වන්නේ වාඩි වෙලා මොනවා හිතලා කරන්නත් එපා. කෙරෙන දේ ඉවර වෙනකම් බලන්න. බැලුවට පස්සේ දැන් මොකද වෙන්නේ? දැන් මෙතන විඥානේ පවත්තන්නේ මොන අරමුණේද කියලා කියන්න බෑ. ඒ නිසා විඥානේ එක්ක සැකයක් වහන්න. එහෙම නැත්නම් ඒක නිින්දක් පානවා. නැත්නම් හයියෙන් හුස්ම ගන්නවා. එහෙම නැත්නම් චෝදනා කරනවා. එතකොට මේ විඥාණයට උඩගිනි දෙන්නේ නැතුව මේ විඥාණයට අල්ලන්න වැලක් දෙන්නේ නැතුව මෙයා අසරණ වෙන தත්ත්වය අපපතිත්‍ිත වෙන தත්ත්වය බලන්න නම් මොන විදියෙ සූදානමක් තියෙන්න ඒකම සඳහන් කරලා තියෙනවා යම දැක්කයි කියලා හිතමු ඇහැට මොනවාරි දැක්කේ කියලා පස්සේ අපිට අර මොනවාක්වත් නැතුව නිකන් ඉන්න වෙලාවේ රූපයක් දැකපුවාම නිකන් ඉන්න මම අහලා ගියත් ඇති කියලා කතාවක් තියෙනවා. දීගෙනම් හරියන්නේ නැහැ ෂුවර්. කවුරුර කමෙන් නිකන් අහලා බලලා ගියත් ඇති. අන්න ඒ වගේ බක්කොලොත් වෙච්ච හිතට රූපයක් දැකනකොට සතුටු වෙනවා. ඒක ප්‍රශ්නයක් නෑ. ඒ රූපේ බේන්නේ මොකක් හරි කර්ම ශක්තිය නිසා වෙන්නේ නැති නමුත් ඒක පිළිබඳව කතන්දර ගොතන්න එපා. අද්ද අද්ද යන්න එපා. දැක්කට දැක්ක මතින් අතර කරන්නේ. දිත්තේ දික්කමත්තම් භවිෂ්‍යති. එහෙම නැත්නම් දැක්කට මොකද ඒක දිහා බලන්න පොට්ටේ වගේ. ඒ වගේම රූප සද්ද හෙන්න පුළුවන්. සද්ද. එහිම නැතර කිරීමට බුදුචානන්සේ අපිට උපදෙස් දෙන්නේ මේ වගේ පැහැදිලි මනසක් දාගත්ත කෙනාට සද්ද හෙන්න පුළුවන්. ඇහිච්ච සත්‍ය පිළිබඳව මතක තියාගෙන කතන්දර ගොතන්න යන්න එපා. ඒක තමයි විඥානය අර වමාරා කර්මක් කරන දැන. මුතිය කියලා කියන්නේ නාසයෙන් දිවෙන් කයෙන් එන සංඥා. ඒ සංඥා ආවට කමක් නෑ ඒක එනවයි කියලා කියන්නේ බලන ආශය අනුසේ ඥාන ආශය අනුසේ කර්ම නිසා වෙන දේවල් ඇවිල්ලා ඒක ඉවර වෙන්නේ. ඊගාව චිත්තක්ෂණේ පිරිසුදු වෙනවා. අන්නේ විදිහට මුතිය මුතමත්තම් භවිෂති. එවිට විඥාතේ විඥාතමත්තම් භවිෂති. හිත නිකම්ම මොකුත් නැතුව හිතන්න පටන් ගන්නවා. ප්‍රශ්නයක් නෑ. ඒ හිතන එක පිළිබඳ පශ්චාත්තාප වෙන්න කතන්දර ගොතන්න යන්න එපා කියලා වෙච්ච දේ පිළිබඳව හිත කරදර නොගැනීම කියලා මේක සාමාන්‍ය සිංහලෙන් කියන්නේ. දැක්කත් ඇහුණත් දැනුණත් හිතුණත් හිත කරදර ගත්තොත් එතනින් තමයි කෙලෙස් උපදින්නේ. වෙච්ච දේ පිළිබඳව විනිශ්චය කරන්න කියනවා. වෙච්ච දේ වෙච්ච තැනින් අතර කරන්න කියනවා. ඉතින් ඒක ditta sutamata විඤ්ඤාත පත්තම් පරිේෂිතං අනවිචරිතං මනසා. දැන් මම පත්‍විච්ච දියක් පිළිබඳව හෝ පරිේශන කරන දියක් පිළිබඳව හෝ ඉති විමසා බලන කිසිම දෙයක් ආවට ඒක ප්‍රශ්නයක් නැහැ. ඔත් ඒක දිගින් දිගට වැල්වට අරන් හිතන්න යන්න එපා. එතනින් තමයි කෙලෙස් ඇති වෙන්නේ. මේ වැල්වට අරන් හිතන හැම වෙලාවෙම ප්‍රත්‍යක්ෂයක් නෙවෙයි සිද්ධ වෙන්නේ. වැල්වට අරන් කරන හැම වෙලාවෙම සතිය නෙවෙයි. වැල්වට අරන් කරන හැම වෙලාවෙම මෙතන මම නෙවෙයි. හිතවිල්ලක ජීවත් වෙනවා. ඉතින් මේ සතියෙන් නැතුව ජීවත් වෙන මනුස්සයා හැම වෙලාවෙම හීනෙක ඉන්නේ. නැත්නම් අනාගත සැලසුමක ඉන්නේ. ඒ නිසා මේ මනුස්සයා ඇවිදන් තියෙන සාක්ෂි ඔක්කොම මනෝමූලික සාක්ෂි. ප්‍රත්‍යක්ෂයි. ප්‍රත්‍යක්ෂේ තියා කැමති නේ. මෙයා කැමති Taman හිතලා ගත්ත දේවල්. ඒ නිසා චින්තාමය ඥාන ප්‍රත්‍යක්ෂ ඥාන වලට අඩෝ අවතක්ෂේ රූප තියලා තියෙන මුතුජාන. අනිකුත් හැම ආගමකම තියෙන්නේ පැහැදිලි චින්තාමය ඥාන. ඕනෙම ආගමික පොතක් අරන් කියවන්න ඒක ගුඪ ධර්මකින් පටන් ගන්න තියෙනවා. නිකන් මවාපෑමකින් පටන් ගන්න තියෙනවා. බුදුජානනාංශයකට දෙන්න දේ තමයි අතගාලා බලන්න පුළුවන්. ප්‍රත්‍යක්ෂණය කරන්න පුළුවන් දෙයකට ඊට දෙන්න අර වගේ මනෝ විකාර ඇති කරන්න යන්න එපා. ඉතින් ඒක පිළිබඳව මේ ඇති කරන මනෝ විකාර සහ ප්‍රත්‍යක්ෂ කළ හැකි දේ ප්‍රත්‍යක්ෂණය කළ හැකි දේ පිළිබඳව තියෙන සියුම් භාවය ඒක කොයි එකද මේ හිතලාගත් එකක්ද මේක ඇත්ත? අතගාලාගත් එකක්ද? අද්දුරු ප්‍රත්‍යක්ෂයද කියන්නේ කොච්චර අමාරුද කියලා හිතෙනවා. මේ කටුකුරුන්ගේ ඥානන්ද සාංශිකේ ඒ concept and reality කියන පොත එහෙම නැත්නම් සංකල්ප සහ යථාර්ථය කියන පොත පුදුමාකාර ඥාන සම්භාරයක් ඇති කරා. අපි හිතාගත්ත ලෝකෙක ඉඳ ගියාම අපි හිතන්නේ ඇත්ත වශයෙන් ඇත්ත වගේ තමයි වෙන්නේ. නමුත් අපි ඒ වෙනුවට ඇත්ත කැට වෙන දේ මොකක්ද කියලා බැලුවොත් වෙන දේ ඉතාම සරල දෙයක්. බොහොම අහිංසක දෙයක්. බොහොම ඍජු දෙයක්. හිතන්න ගියාම දිගින් දිගට දිගින් දිගට යනවා. ඒක නිසා අපි බොහෝ විට ජීවත් වෙන්නේ ඒ වගේ මනෝලෝකයක නැත්තම් හීනෙක එහෙම නැත්තම් මිරිඟුක ජීවත් වෙන්නේ. ඉතින් ඒ නිසා මේ ditta sutta mata විඥාති පත්ත පරියේසි සාන විචක්ත කියන මේ දේවල් යෝගාවචර කොච්චරක් තොරන් හදනවාද කියලා ගතන්දර හදනවාද කියලා බැලුවොත් මිනිස්සු ඇත්තටම ජීවත් වෙන්නේම නැහැ. හැම වෙලාවෙම ඉන්නේ පරණ මොනවාරි පටලවාගෙන අවශ්‍යම ජීවත් වෙන්නේ. ඉතින් ඒක නිසා බුදුජානනාංශයේ කාලකාරණ සූත්‍රයේදී පුදුමාකාර විග්‍රහයක් දෙනවා මේ මිනිස්යෝගේ හැම කෙනෙක්ගේ මිනිස්යන්ගේ හදවත නැත්තම් ගත්තොත් හිත අරගෙන ඒකේ සඳහන් කරලා තියෙනවා සදේවකේ ලෝකේ සමාරකේ සබ්‍රක්මකේ සත්මන බ්‍රාහ්මණියා පජාය දේව මනුස්සාය මේ ලෝකේ දෙවියන් සහිත මරුන් සහිත බබුන් සහිත ශ්‍රමණ බ්‍රාහ්මණයන් සහිත මේ සියලු ලෝකේ දිත්තං සුතං මුතං පත්තං පරිේෂිතං මනවිචාරිතං මනසා තමං ඥානං මේ ලෝකේ දෙවියන් සහිත මරුන් සහිත බමුන් සහිත ශ්‍රමණ බ්‍රාහ්මණයන් සහිත දේව මනුෂ්‍යන් සමග ලෝකේ යමක් දැක්කා නම් යමෙක් යම දැක්කනම් ඇහුවනම් කන්දරස භාෂ වින්දානම් හිතුවනම් ඒ සියල්ලම ඔබ දන්නේ. මානමේ විතරක් නෙවෙයි දිව්‍යයන් සහිත මරුන් සහිත අබුන් සහිත ලෝකයේ සියල්ලම ඔබ දන්නේ කිය. ඊට පස්සේ තමයි සර්වඥාන්තු මේ සර්වඥතා ඥානය ප්‍රකාශ කරන්නේ. ඊට පස්සේ කියනවා ඒ දිව්‍යයන් සහිත මරුන් සහිත බඹුන් සහිත මේ ලෝකයේ ඒ අසු දුතු දැනුණු හිතකෝ ඒ සියල්ලම මම අභිඥාවෙන් දැනගත්තා. සුවිශේෂ ඥාණයෙන් දැනගත්ත මේ බීලමත් වෙලා කියන කතාවක් නෙවෙයි. හීනෙන් දැකලා කරන කතාවක් නෙවෙයි. අභිඥාවෙන් අභඥාසී කියලා. ඊට පස්සේ කියනවා ඒ අසුදුතු ඒ කන්දරද පහත විඳපු හිතපු දිව්‍යයන්සයිත මරණසයිත ලෝකයේ මේ සීළු දෙන්න විදිතම විනිවිද දැක්කයි. ඒ කතා කරලා කියනවා මම මේ කිසිම දෙයක් අල්ලගත්තේ නැහැ. දෙවියන් සහිත මරුන් සහිත බඹුන් සහිත දේව ප්‍රජාව සහිත ශ්‍රමණ බ්‍රාහ්මණ සහිත ලෝකයේ අසූ දුතු දැනුණු දැනුණු හිතපු කිසිම දෙයක් මම හේතුුනේ නැහැ. මොකද මේ හේතු වෙන තරම් දෙයක් යෝගී නැහැ. ඒකල කතා කරලා කියනවා යම් විදියකට කවුරු හරි හිතනවා නම් මේ බුදු ඥානසේ දැකලත් ඇති නොදැකලත් ඇති නැත්නම් බුදුහාමුදුරු කියනවා මම මේක දැක්කයි නොදැක්කයි දෙකම කියලා ඒක බොරුවක්. ඇත්තටම දැක්කා. ඒ නිසා දැක්ක නොදැක්කයි කියලා කියනවා නම් ඒක බොරු. කියන්නේ මේක නැවත නැවත හතර සැරයක් කියනවා. දැක්කා දැක්ක නොදැක්ක දෙකක් නෙවෙයි නොදැක්කත් නෙවෙයි දැක්ක නැති නොදැක්ක නොදැක්ක නැහැ කියන එකක් නෑ. උත්තටම පැහැදිලි කරලා කියනවා ඊට පස්සේ ප්‍රකාශයක් කරනවා දත්තා දිට්ඨ දත්තා දත්තබ්බන්න මඤ්ඤති කියලා. අපි දක්වපු දේ දැකිය යුතු කිසිම දෙයක් නැහැ කියලා. අපි මේ ලෝකේ ගොඩාක් දේවල් අනිවාර්යයෙන්ම දැකිය යුතු දේවල් කියලා අපි නම් කරලා තියෙනවා. ඒකකවත් ගන්න දෙයක් නැහැ. දත්තා දත්තබ්බන්න මඤ්ඤති. අදිට්ඨම්මජේක නොදකින් කියන දේකුත් නැහැ. මේ ලෝකේ මේ අහවල දේ දැක්කට දෙකින් කියන දේකුත් නැහැ. දත්තප්පණං මඤ්ඤති මොකක්කත්ම දකින්න තරම් වට දෙයක් නෑ. දත්තාරං මඤ්ඤති දකින්න තරම් වටන දෙයක් ලෝකේ නෑ. ඒ කියන්නේ හැම දෙයකදීම වෙන්නේ වර්තමාන මොහොත නෑ. දැකපුදී අරක බලන්න ඕන එක මම දැක්කා මේ මේක නොදකින් අනේ මේක මේ දකින්න තරම් මට දෙයක් කිව්වනම් ඒ හැම වෙලාවකම වෙලා තියෙන අපිට සතිය නෑ. ඒක නිසා උත්තරයන්සේක නම් කරලා කියනවා මේක කොහොමද? එම දැකිය යුත්තකුත් නෑ නොදකින් කියලා දෙකුත් නෑ දකින්න දැක් මේ බලන දේ දකින්න දෙකුත් නෑ එහෙම නැත්නම් දකින්න තරම් වටින දෙයක් නෑ කියලා. ඉතින් මේක කියනකොට පොළව හතර සැරයක් හෙල්ුණා කියලා කිව්වා. මහ පොළව හතර සැරයක් හෙල්ුණා මේ භූමිය හතර ගැන කතා කරනකොට ඉතින් ඒකටත් ඔය concept and reality වගේම ඥානන්ද සාංශි magic of the mind කියලා පොතක් ලිව්වා. ඒ මේ මේ සූත්‍රයේ මේ කාලකාරාම සූත්‍රයේ අර්ථ කතා ලියන්න කියලා සෑහෙන පැටලිලා තියෙනවා. මොකද අටුවාචාර්ය මහන්සේ සාමාන්‍ය කියන ඉන්දියාව කියලා මේ හතරම හතරම ස්ථානම් බලන්න ඕනේ කියලා. බුදුහාමුදුරු ඉපදිච්ච තැන බලන්න ඕනේ. බුදු වෙච්ච තැන බලන්න ඕනේ කියලා කරගෙන ඉන කතාවයි දැන් මේකයි ගත්තාම නිකන් උරස්සෙන් කතාව නිසා අර්ථකථා ජීවිතී ඥානන්ද සාන්ති පුදුමාකාර පාඩම්කට දෝෂ අයින් කරලා ඒ මැජික් ඔෆ් ද මයින්ඩ් කියන පොත ලියලා තියෙනවා ඒකල කියනවා මේ සූත්‍රය ලංකාවේදී අර්ථකථාව දෙනකන් මේ අනිකු සූත්‍ර වගේ නෙමෙයි අර්ථකථාවක් නැති වෙලා තිබ්බා තියෙනවා මොකද මේක නිකන් අර මෙතෙක් කල් ගినాවු පද්ධති සේරම බිඳලා දාන එකක් හරියට මේ කාලකාරාම සූත්‍රය වගේ. ඉතින් මේ සූත්‍රය කියන්නේ අපිට දේශනා කරලා තියෙන්නේ කාලකාරාමය. ඉතින් එක දවසක් ලංකාවේ කාලබුද්ධ රක්කිත කියන හාමුදුරුවෝ කඩුවල ගහක් යට කළු දීපෝකුරු ළඟ කරවල පොයක මේක පිළිබඳව ගණන් කියලා තියෙනවා. එතන එදා කරවල જાති හතක් එක කියලා තියෙනවා. මට දැන් මතක් වෙන්නේ පහක් පැයක් විතර. මේ මිනිස්සු එක පොදියට බණහනවලු ඒ තරම්ම විචිත්‍රව මේ බුදුජානන්සේ දිව්‍යයන් සහිත මරුන් සහිත බබුන් සහිත දේව ප්‍රජාව සමන ප්‍රජාව සහිත බ්‍රාහ්මණයන් සහිත ලෝකේ ඇසු දුටු පිටපු හිටපු සියලුම පිළිගන්න මේකන දේශනාව යද්දි මිනිස්සු අතුරු සිදුනට පෙරලා තියෙන වෙලාවක සද්දාතිස්ස රජුරෝ ඇවිල්ලා තිනවා පහ වෙලා බණහන් එනකොට බණ යනවරෑ ආම්දුව හිටගෙන බණනවා දේ වෙනව දැනුනේ. දේ වුණාට පස්සේ ගිහලා කිව්වලු ඒ කාලබුද්ධ රක්කිත හාමුදුරුවන්ට මට ලැජ්ජයි ස්වාමීන් වහන්සේ මේ ධර්මදීපේ රජුරෝ කියලා කියන්නේ. ඔබ වහන්සේ තමයි රජ වෙන්නේ. ඒ නිසා මුළු රාජ්‍යෙම ඔබ වහන්සේ පුදනවා. මේ රාජ්‍ය බාරණ කරන්න අපි මොනවද දැනගන්න මේ ආණ්ඩු කරන්නේ. අපි මොනවද දැනගන්න මේ රජය කරන්න කිව්වට පස්සේ ඒ කාලබුද්ධ රක්කිත හාමුදුරුවෝ ස්තුතියි රජුරවණ්ඩ මම නැවතත් ඔබතුමාට රජේ දෙනවා කියලා ආය දීලා තියෙන වගේ හත් සැරයක් ලංකාව පූජා වෙලා තිනවා සංඝ රත්නය. මේ තරම් දැනුමක් තිබිලා කිසියම් රාජ්‍ය පාලනයකට යන්නේ නැහැ. රාජ්‍ය පාලනය කරන ඇත්තෝ මේ කිසිම දෙයක් දන්නේ මොනම දෙයක් කරන්නේ ඒගොල්ලෝ දන්නේ මේ පට වියාපෝ තේජෝ වායෝ කියන හතරේ සෙල්ලම විතරයි. ඉතින් ඒක නිසා මේ අනාථපිණ්ඩිකෝවාද සූත්‍රයේ මේ අන්තිමට තියෙන මේ ditta sutta mutta පත්තම් පරියේසිතං අනවිචරිතං මනසා කියලා කියන එක මේ කාලකාරාම සූත්‍රයත් එක්ක බලනකොට මේ මොන දේෙන් අපි තණ්හා මාන දිට්ඨි වැඩුවත් මේ හැම දෙයක්ම අපෙන් නැති වෙනවා. මේ කියන දේවල් වලින් තමයි අපි මේ චරිතය ගොඩ ගන්න. මාන්නේ හදාගන්න. තෘෂ්ණාව හදාගන්න. මරණ මොහොතේ එනකොට මේ සියල්ලම බිඳුවෙන් වැඩි කරා වගේ වෙනවා. ඉතින් ඒක නිසා එහෙව් වෙන එක මරණයේදී වගේ බිඳුවට බහින එක ජීවත් වෙද්දී දකින්න එක නාස්තිකවාදයක්වත් උච්ඡේදවාදයක්වත් නෙවෙයි. මරණයට සූදානම්. ඒ ඒක නිසා මම පළවෙනිම පාඩි වෙච්ච මේ රිට්‍රීට් එකේදී 1979 නුවර පාතිමා කියලා කතෝලික පල්ලියක කෙරුවේ. මුනිසුජිතුමා ඇවිල්ලා හිටියේ මට ඇත්තට ඉංග්‍රීසි තේරුමකුත් නැහැ නමුත් මං ගිහලා වාඩි වුණා යා කියනවා කිසිම දවසක මාර්ග ඥානයක් පර ඥානයක් ලැබෙන්නේ නැහැ මම මේ දැක්කේ නැති කෙනා මූර්තිය හරහායි අමෘතය ලැබෙන්නේ කියලා කවදාහො භාවනාවේදී මරණය අත්දකින්න ඒ දැක්කට පහුවින්ද තමයි යා සුදුස්සෙක් වෙන්නේ මේ වගේ විපස්සනා ඥානයක සුදුසු වෙන්නේ ඉතින් ඒක තමයි භවනා කරගෙන යනකොට ටික ටික ටික ටික ඒ රූපයින් වෙන්න පටන් ගන්නවා වේදනා සංඥා සංස්කාර ටික ටික ටික ටික අඩු වෙලා යනකොට තමයි තේරෙන පටන් ගන්නවා මේ අසවල් තැන මම ඉන්නවා කියලා ඇඩ්‍රස් නැතුව ඒක. සංකා පිටටක් ඇදුව ඇඩ්‍රස් නැහැ කියලා. මේ කියන්නේ ෆිසික්ස් ෆිසික්ස් වල කියනකොට නම් ලෝක. මේ ශක්ති කියන දේවල් වලට ද්‍රව්‍ය කියන දේෙන් වෙන් වෙන්න ලක්ෂණ දෙකක් තියෙනවා. ද්‍රව්‍යයට විශිෂ්ට ගුරුත්වයක් තියෙනවා තැනක් තියෙනවා. ද්‍රව්‍ය ශක්තියක් වඩපත් වුණාට පස්සේ විශිෂ්ට ගුරුත්වයක් නැති වෙනවා තැනක් නැති වෙනවා. ඉතින් ඊට පස්සේ ඒකට කියනවා නල්ලෝක කියලා. ඉතින් අර දෙයක් බවට කඩා වැටෙන්නේ නැතුව දෙයක් බවට පිරෙන්නේ නැතුව ශක්ති බවට තියෙනවා නම් ඒක කාටවත් අයිතිවාසිකමක් නැහැ. ද්‍රව්‍යයක් වලටපත් වෙච්ච ගමන් අයිතිවාසිකමක් කියනවා. සීමාවක් කියනවා. මේ මේක ඇතුළ මේක පිට කියලා එකක් එනවා. මම සහ මම නෙවෙයි කියලා සීමාවක් එනවා. මේ ශක්ති බඩපත් වුණාට පස්සේ මම සහ මම නෙවෙයි කියලා සීමාව නැති වෙනවා. ඒ නිසා භාවනා කරන යනකොට ආස්වාද ප්‍රසආස උන්න සීමා නැත්තන්ට යනවා. වේදනාවල් පේනවා අන්තිම වේදනාවල් සීමාව නැත්තන්ට යනවා. තමන්ගේ ශරීරයත් පේනවා තියෙනවා. හැබැයි මේ සීමාව නැති වෙනවා. ඉතින් මේ සීමාව නැතිවීම වස්තුව නැතිවීමට සමානයි කියලා අපේ හිත කියන්නේ. මොකද අපේ හිත සීමාවලින් තමයි මේ කතන්දරේ බලන්නේ. යමක් හදන්නේ මම සහ මම නෙවෙයි කියන සීමාව හදාගත්තට පස්සේ තමයි මේ ආතතිය කියන කේන්නේ. ජීවිතය කියන කේන්නේ. නමුත් එහෙම එකක් නැහැ. කොටිම කියනනම් හුස්මේ ආරම්භක සීමාවක් නැහැ, හමාර වෙන සීමාවක් නැහැ. බවුන්ඩරිස් නැහැ. අපි ඒකෙදී හුස්ම ගණන් කරනවා. මේ ආස්වාද ප්‍රසවාස එකයි ආස්වාස දෙකයි කියලා බැලුවොත් ඒකේ කෙලවර දෙකක් නැත්තම් අපිට ඒක කහදන්න බෑ. ඒ නිසා මේ හදන ඒකක සියල්ලගෙම තියෙන අවිද්‍යාව විතරයි. ඉතින් ඒකම අරගෙන වස්තු විතරක් නෙමෙයි බලන්න කියන්නේ. ආස්වාද ප්‍රසවාස විතරක් නෙමෙයි බලන්න කියන්නේ. හට ගන්න තැනත් බලන්න, ඉවර වෙන තැනත් බලන්න බලනකොට පේනවා ආරම්භයක් පිරිසිදු නැහැ කිසිම දෙයකට. අමාරය පිරිසිදු නැහැ කිසිම දෙයකට. ඉතින් දැන් වෛද්‍ය ශාස්ත්‍රයේ විදිහට ළමයා ඉපදුණයි කියලා ආරම්භයේ පටන් අරගන්නේ දොස්තර දින වේලාව තමයි. ඇත්තටම ඊට මාස 9 මාස ඉස්සෙල්ලා ඒක ඉපදිලා ඉන්නේ බොක්කේ. නමුත් ඩෙන්ටි කාඩ් දෙන්නේ නැහැ, නමක් දෙන්නේ නැහැ, මොකක්වත් දෙන්නේ නැහැ ඉපදෙන්නේ. ඊට පස්සේ දොස්තර කිව්වේ නැත්තම් මැරෙන්නත් බෑ. නිකන් සාමාන්‍ය ගෙදරක දොරක මැරුණොත් එහෙම නඩු මේ දවස්වල. එහෙම මැරෙන්න බෑ. දොස්තර වෛද්‍ය සාත්කේ කියන්න ඕනේ. බැරි වෙලා හරි දොස්තර වෛද්‍ය සාතිකේ දීලා මල් බිමෙන් බාන්නේ. මිනි කාමරේට දැම්මට පස්සේ පණ ආවොත් ඉන්න කච. මිනි කාමරේදී පණ එන තේ ලෙඩ දිස්නෙක් මම අහලා තියෙනවා. ඊට පස්සේ ඒ දොස්තරගේ මරණය හා සමානයි. ඒ නිසා වාට්ටුවම ලැහත් වෙනවා අරුව එතනදී මරලා දාන්න. මොකද නැත්තම් මෙයාගේ සාහිත්‍යයට අවශ්‍යයි. ඒක නිසා මේ ජීවිතය කියන එකේ ආරම්භය සහ මරණය කියන එක මේ දීතිගත කරලා තියෙනවා. එහෙම නීතිගත කරන්න බෑ. ආරම්භයේ සිද්ධ වෙන්නේ මොලේ වර්ධනයෙන්ද? මැරීම සිද්ධ වෙන්නේ හෘද වස්තු නතර වීමෙන්ද? මොලේ නතර වීමෙන්ද කියලා ඇමරිකාවේ ප්‍රාන්ත 10ක් ගත්තොත් 10ක නීති 10ක් තියෙනවා. සමහර කියනවා බ්‍රේන් එක නතරොත් මලයි කියලා. සමහර කියනවා හાર્ට් එක නතරොත් මලයි කියලා. ඒ කියන්නේ විනිශ්චයකාරවරයා තමයි තීන්දුව කරන්නේ මැරිලා නැද්ද කියලා. එහෙම අපිට ඕනකට ආවට ගියාට මැරෙන්න බෑ. දෙල්ලන්නේ නැහැ මේක. ඒ මොකද ඔක්කොගම සීමා ඒ විවස්ථා ඔක්කොම හදන්නේ දෙපැත්තේ කොන් දෙක ස්ථිර කරලා. බුද්ධ ජානසේ සඳහන් කරන මේ අවිද්‍යාවේ මුල් කෙලවර මටවත් පේන්නේ නැහැ කියලා. අවිද්‍යාව පටන් ගත්ත තැන නැහැ. ඉවර වෙන තැනක් විතරක් මට කියලා දෙන්න ඒක දැන ගැනීමෙන් තමයි මේ අවිද්‍යාව මෙන්න මෙහෙම දෙයක්. අපි මේ වැටකොට සීමාවල් ගහගෙන තමයි මේ ජීවිතය හදන්නේ. ඒ නිසා මඩවිලි චිත්‍රපටයේ කියනවා සීමාවක් නැති වැටකොටු බැමි නැති අපේම අපේම අපේ ලෝක. එන්නේ ආගුවේ අපිත් එක්ක යන්නේ මේ සීමා වැටකොටු නැති අපේම ලෝකයකට. ඒක කරන්න බෑ ශිෂ්ට සමාජයක. ඒක කරන්න පුළුවන් කැලේ. කැලේකට ගියාට පස්සේ ගුවේකට ඌට නෑ මේ මගේ පිට කියලා දෙයක්. බුදුජනසේ සඳහන් කරලා තිනවා කැලේ ලාදළු සොයා කකා ඇවිදින මෝපෙකුසේ මම වනයේ හැසිරෙනවා වනයේ නොඇලී. මම කැලේ හැසිරෙනවා කැලේ නොඇලී. මේක මගේ තන කියලා එකක් නැහැ. මගේ තන කියන එක ආපු ගමන් ওই ප්‍රශ්න මතුවේ. ඉතින් නිසා භාවනා විදිහට ඔක්කොම වෙනකොට ආසන ප්‍රසවාසයේ ගෙවිලා ඊට පස්සේ වේදනා ශරීරයත් ගෙවිලා සංඥා ගෙවිලා යනවා සංඥා ගෙවිලා යනවා කියලා කියන්නේ මේ කාලය තුල මොකද උනේ කියලා මතක නැති වෙනවා විනාඩි ගණන් සමහර වෙලාවට ඉන්නවා ඒක ඉස්සෙල්ල මතකයි පස්සේ මතකයි අතරමැද කාලේ මතක නැහැ සංස්කාර කියලා කියලා මම කරන දෙයක් නැහැ මේ ඔක්කොම ස්වභාවයෙන් සිද්ධ වෙන පටන් ගන්නවා ඉතින් හැම දෙයක්ම අහල පහල ඉන්න අයට බය එළවන සුළුයි යෝගාවචරයත් බය එළවන සුළුයි ඒ කියන්නේ අපි ඒ තරම්ම ජීවිතයට ආසයි අපි ඒ තරම්ම ශරීරයට ආසයි මේ නිසා එවැනි ආසාවක් තියාගෙන නැත්නම් ජීවිතේට ආසාව ශරීරේක ආසාවක් තියාගෙන මේ විරාගාන පර මේ නිරෝධාන පස්සනාව, කයාන පස්සනාව, පයාන පස්සනාව කරන්නේ. ඒක ඔක්කොම පේන්නේ නාස්තික විදිය. ඒ නිසා බුදුජානක චෝදන කරා සතෝ සත්තස්ස උච්ඡේදං විභවං පඤ්ඤායති මේ ඇත්තවම සතිකුගේ නැත්තක් ගැන කතා කරන්න පටන් ගත්තයි කියලා බුදුහාමුදුරුවෝ චෝදනා කරා. ඒ මොකද මේක දේව නිර්මාණයක් කියන කෙනාට මේ ජීවිතයේදී මේක ඇති දෙයක් නෑ කියන එක තරම් භයානක දෙයක් නෑ. මොකද මේ මහ දෙයියට කරන අභියෝගයක් වෙනවා. නිර්මාණ කරන මහ දෙයියට කරන අභියෝගයක් වෙනවා. මේකේ තියෙන අකුසක්තිය. ඉතින් ආයතන නෑ. එතකොට මේ නිර්මාණය මේ ඉන්ටෙලිජන්ට් ඩිසයින් එක මේ බිඳුවට බසන එක දේව නිර්මාණ වාදයට ප්‍රධානම අභියෝගය. ඒක නිසා එවැනි දෙයක් ඉන්දියාව වගේ රටක දේශනා කරපු සර්වඥ වහන්සේ කරපු මේ සමාජික විප්ලවය ඔය අපි හිතන දෙයක් එකක් නෙවෙයි. ඒ විප්ලවයේ වග බලා ගන්න පුළුවන් අපිත් යම් වෙලාවක ක්ෂය වීම දකින්නකොට, වැය වීම දකින්නකොට, Nirodhe දකින්න අපි වෙවුල නැහැටි බලන්න. දඟල නැහැටි බලන්න. උඩ දාපු මාළුවෙක් වගේ. දෙකට කවෝ පණුවෙක් වගේ ඒ භාවනාවේ ගැඹුරට යනකොට පුදුමාකාර විදිහට යනවට වැඩි වේගෙන් අපව වෙනවා. ඒ මොකද අපිට අර ඇඩ්‍රස් නැතුව. රෙෆරන්ස් නැතුව. එහෙම නැත්නම් පිවටල් පොයින්ට් එක මධ්‍ය ලක්ෂ්‍ය නැතිලා. ඒ නිසා ඉස්සලා බතාවට මම මේ no boundaries කියන පොතේ එයා බොහොම ලස්සනට විස්තර කරනවා රේඛාවක් ඍජු නම් අනන්තයට යන්නේ ඒකට ලක්ෂයක් නැහැ. රේඛාවක් ඡපල නම් වක්‍ර නම් වක්‍රයට සාපේක්ෂව ලක්ෂයක් හැදෙනවා. ඊට පස්සේ ලක්ෂය සහ වක්‍රේ කැරකිලා වෘත්තයක් හැදෙනවා. අනන්තයක් නැහැ. ඒ නිසා අපේ ඡපලකම නැති වෙන්න නැති වෙන්න අපි ඍජු වෙන්න ඍජු වෙන්න අපේ මම ආයනේ කියන ලක්ෂය ඈතින් ඈතට ගිහිල්ලා නැතිලා යනවා. අවධානය යනවා අනන්තය දක්වා. ඉතින් එහෙම මේ ලෝක ජීවත් වෙන්න බෑ. මේ ලෝක ජීවිතේ අනිවාර්යයෙන්ම චපල වෙනවා. අනිවාර්යයෙන්ම වංක වෙන්න. අනිවාර්යයෙන්ම ෂට වෙන්න. මායාවී වෙන්න. එදේසා කරන කරන ක්‍රියාවක කියන කියන වචනයක හිතන වෙන හිතවිල්ලක තියෙන මේ ෂටවතිය මායාවී ගතිය වංචනික ගතිය තමන්ම දැක්කනම් එබැවින් තමන්ගේ අවිද්‍යාව තමන්ම දැක්කම ඒක තමයි විද්‍යාව කියන්නේ. ඉති ප්‍රශ්න කරනවා මේ අවිද්‍යාව දකින්නේ ආත්මයක් නෙවෙයි කියලා. නෑ අවිද්‍යාව දකින්නේ ආත්මයක් නෙවෙයි විද්‍යාව ඒ විද්‍යාවට ආත්මයක් ඕනේ කරන්නේ අවිද්‍යාවට ආත්මයක් ඕනේ නැහැ ඒ වගේම සර්වඥාන්සේ යම් වෙලාවක තමන්ගේ අවිද්‍යාව ප්‍රමාණය නැත්නම් මේ සංධාරය අවිද්‍යාව ප්‍රමාණය දැක්කට පස්සේ සර්වඥාන්සේ දේශනා කරලා තියෙනවා චක්කු මුදපාදි ඥාන මුදපාදි පඥා මුදපාදි විචා මුදපාදි ආලෝක මුදපාදි මට ඇහැ බැනුණා පහළ වුණා මට ඥාණය පහළ වුණා මට ආලෝකේ පහළ වුණා නැතුව ආත්මයක් පහළ වුණා කියලා කියන්නේ. ඉතින් ඒක දකින්න නම් අපි මේ දැනට මේ කරගෙන යන වැඩේ පැවැත්ම දකින්න මිසක් නැවැත්ම නොදැකීමට කරන ප්‍රයත්නයේ දැරුවොත් ඒක චස්. ඒක මායාව. ඒක ෂටයි. මේ පැවැත්ම තුල අනන්තවත් නැවැත්වීම් තියෙනවා ආස්වාද ප්‍රසත්‍ය පාස නැතර වෙන තැන ගිහලා තමයි පටන් ගන්නේ. එහෙම නැත්නම් බිඳුවට බහැලා තමයි පටන් ගන්නේ. ඒක නිසා කොයි වෙලාවක හරි මේ beginners mind කියන ආධුනික මනසක් කියන එක බොළඳ ගතියක්වත් බාල ගතියක්වත් නෙවෙයි. ඒක තිරියන් වෙන ලක්ෂණයක්. හැම වෙලාවෙම බලන්න ඕන ආස්වාද ප්‍රසාරයේදී මේ ඉස්සෙල්ලම ගන්න හුස්ම වගේ. දැන් මම ඉපදුනේ දැන් තමයි හුස්ම ගන්න. ඒ වෙනත් ආනාපාන අනේ කොච්චර දෝ මං කරලා තියනවා කියලා ඒ පරණ බැල්ම නැතුව බලන්න පටන් අරගත්තොත් පේනවා මේ හුස්මක් හුස්මක් පාසා ඔය කියන විදිහට අතීතය අමතක වීමක් සහ අනාගතේ නෑරීමක් සිද්ධ වෙනවා. අන්න ඒක දකින්න කැමති නැතිකම තමයි කෙලස් කියලා කියන්නේ. අන්න ඒක දකින්න කැමති නැතිකම තමයි මේ ෂට මායාවී ගතිය. ඒක ටික ටික තමයි නැති කරන්නේ. එක සැරේ කෙරුවොත් ඒක දරා ගන්න වෙනවා. ඉතින් ඒක නිසා ඒ විදිහට ඒ අනාගත විදිහට මේ කාරණා විස්තර කරගෙන යනවා හය ආකාරයකට. සදිත්‍රි වශයෙන් එක ආකාරයකට කියනවා. ඊට පස්සේ පංචේන්ද්‍රිය වශයෙන් එක ආකාරයකට කියනවා. ඊට පස්සේ පට වියාපෝ තේජෝ වායෝ ආකාශ විඥාන කියලා තව ආකාරයකට කියනවා. ඊට පස්සේ එළව මෙළව වශයෙන් එක ආකාරයකට කියනවා. දැන් මෙතනදී කියනවා ditta සුතමුත විඥාත පත්තම් පරිේශණං අනවිචරිතං මනසා කියලා. ඒක කියනකොට මේ කතාව කියනකොට අනාගත ජීවිතම අඬන්න පටන් ගන්නවා. ආනන්ද පටන් අර ගන්නකොට ආනන්ද අමුතු අහනවා මේ සිසුමා මරණ බයෙන් දඟලන කියලා. කඳුළු එක්කරන්න පටන් ගන්නවා. අඬන්නේ මරණ බයෙන් කියලා. නෑ මරණ බය නෙවෙයි ඇයි මෙච්චර කල් මට මේක කිව්වේ නැත්තේ මම සර්වඥන්ස කොච්චර උපස්ථාන කරලා තියෙනවා. සර්වඥන්සේ ගෝලයන්ට කොච්චර මම උපස්ථාන කරලා තියෙනද ඇයි මට මේක කියලා දුන්නේ නැත්තේ කියනකොට ආනන්ද මේ සාරිපුත්‍ර සාන්ති කියනවා ඔයගොල්ලොත් මෛත්‍රික තරාවේ මේ සුදු අඳින ගිහියන්ට මොනවා කියලාවත් වැඩක් නැහැ. කවදාකවත් තේරුම් ගන්න බැහැ. ඕදාතවතනානම් ගිහිනම් මේවා අපි කියන්නේ නැහැ. මේවා කියන්නේ මේ වෙනකොට තමන්ගේ ජීවිතේ භාවනාවට කැප කරපු සංඝයාට විතරයි කියන්නේ. ඒකට අනාථ පිටික සිතුමා සීලු ගිහියක් වෙනුවෙන් ඉල්ලීමක් කරනවා. ස්වාමීන් වහන්සේ තමාර ගිහියෝ ඉන්නවා ඥානවන්තයි. ඒ අත්තන්ගේ ඇස්වල ওই තරම් දෝවිලි නෑ. මම මගේ අවසාන ඉල්ලීම ඉල්ලන ඔබ වහන්සේගෙන් ඊට පස්සේ කීයක්වත් කියන්නේ. සමහරෙකුට වැඩක් වෙන්න තියෙනවා කියලා. ඔන්න ඊට පස්සේ ඒ ජවන කා ඉවරයි. මේ සාගත ස්වාමීන් වහන්සේ ආනන්ද සාංශි වඩිනවා පන්සල්. නබෝ විලාක අනාථ පිටිතුමා අභාව પ્રાપ્ત වෙනවා. අභාව પ્રાપ્ત වෙලා දිව්‍ය ලෝකෙට ගිය ගමන්ම එයාට පුදුමාකාර සතුටක් පහළ වෙනවලු මේ තරම් මරණාසන්න දෙයකටපත් වෙලා මම පුදුමාකාර වාසනාවන්ත තැනකට ඇවිල්ලා ඉන්නවා කියලා බලනකොට මං ගියා මෙච්චර භාවනා කරලා තියෙනවා මෙච්චර පන්තල් විහාර හදලා තියෙනවා කියලා රෑ ඉදාම රාත්‍රී බුදුජානනාංශය දකින්න මම විශාල ආලෝකයක් සහිතව ඇවිල්ලා ඉදන් හිතන් ජීතවනා ඊසි සංඝ නිසේවිතං සේවිතං ධම්ම රාජේන පීති සංජාතම් මම කියලා මේ ජේතවනාරාමේ මහා සංඝරත් ඊර්ෂිවරු වගේ සංඝරත්නේ වැඩ ඉන්නවා සේවිතන් ධම්මරාජේන ධම්මරාජේ බුදුරජාණන් වහන්සේත් කඩේ ඉන්නවා පීති සංජාතං විය මට විශාල ප්‍රීතියක් ඇති වෙනවා කියලා උදම්මනවා රාත්‍රිය වෙලා. පහුවෙන්ද උදේ සංඝයා රැස්වෙච්ච වෙලාවේ ආනන්ද හමුදුරු බුදුරජාණන් වහන්සේ තන කියනවා මේ ඊය ලැබෙන මෙහෙ බලන්න. දේවතාවෙක් ඇවිල්ලා මේ ජේතවනාරාමේ ගැන සතුට ප්‍රකාශ කරා. මේ ඊර්ෂින් වහන්සේලා වගේ දක්ෂ සංඥා මේක වැඩ ඉන්නවා. ධම්මරාජත්වයෙන් වහන්සේත් වැඩ ඉන්නවට පීතියක් ආවයි කිය. එතකොටම ආනන්දාව කරන එකත් එකටම ආනන්ද අනාථ වෙටික සිතුම වෙන්න ඕනේ. ඒක හැදුවෙත් ධානය. එතකොට බුදුරජාණන් වහන්සේ සම්බන්ධිකන කරන ඊ අපි අවශ්‍ය ගියා. ආසන්න බණක් කියලා නොබෝ වේලාවකින් එයා අභාව ප්‍රාප්ත වෙලා තියෙනවා. හැබැයි කනගාට වෙන්න දෙයක් නැහැ. දැනට මේ අලුත් ජීවිතයකට ගියත් එයා සතුටු වෙනවා. මේ Taman හදපු ජේතවනාරාමේ සංඝයාටයි බුදුජානකට පිට වෙනවයි කියලා එයාට ඒක සතුටක් වෙනවා කියලා. ඉතින් ඒක නිසා මේ ආසන්න බණක් වශයෙන් මේක දේශනා කිරීම ගියගේ පැත්තෙන් බැලුවොත් මරණාසන්න කෙනෙකුට කරන මේ අඬාවෝ ගෑම චරිචුරුවක් වඩපත් වෙන නමුත් ධර්මයේ පැත්තෙන් බලනකොට ඒවා නිකන් සාසනික හුරතක්. මේ ජීවිතේ නැති වුණාට ඊට වඩා හොඳ තැනකට යනවා. ඒක නිසා වෙන ආගම් වල උගන්වන දේවල් වල තියෙන පුළුවන් තරම් සාර්ථක පෞ ජීවිතයක් ගත කරන්නේ තමයි උගන්වන්නේ. ඔක්කොම උගන්වන. පුත්‍රයන්ට උගන්වන්න මරන්නේ. ඉතින් ඒ නිසා බුදුජානනාංශය අයින් කළා දානවා මේ අසුබ දේවල් උගන්වන්නේ. එහෙම නැත්නම් නාස්තික දේවල් උගන්වන්නේ උච්ඡේදවාදයට උගන්වන්නේ කියලා. අතරොතමාංශය සඳහන් කළා තියෙනවා මේක දන්නේ නැත්නම් මේ මරණය පිළිබඳ මේ රහස දන්නේ නැත්නම් අපි කරන හරියක් කරන්නේ චාටුවම තමයි. වංචාව තමයි කරන්නේ. සමේ මරණය ගැන දැනගන්න. ඉතින් ඒක නිසා ඉන්දියාවේදීම හටගත්ත මේ බුද්ධ ධර්ම නරෝ කලකින් ඉන්දියාවේ නැතිලා. ඉන්දියාවේ නැති වෙලා දැන් ලංකාව වගේ රටවල් ඔකම පොඩ්ඩක්වත් මේක රැඳිලා තියෙනවා. ඒක රැඳිලා තියෙන්නේ මේක ඇත්තද නැත්තද කියලා භාවනා කරන කෙනාගේ පපුව විතරයි. ඒ භාවනා කරන කෙනා මේ භෞතික සම්පත්‍ය වර්ධනය පිණිස මේක කරන්න ගියොත් නොලැබෙනවයි කියන එක නෙවෙයි මම මේ කියන්න හදන්නේ. ඒ දේවල් කරන්න ගියොත් මේ අදහස් මත අස්තරව සංකල්පවල පටලවිලක් වෙනවා. ගිහි වේවා පැවිදි වේවා මේකෙන් මේ පෙන්වන්නේ අරමුණු තියෙන තාක්කල් කෙලස් තියෙනවා. පුළුවන් හැකි තාක් වෙලාවට භාවනාවේදී එවත්නම් අරියක්කයේදී නැත්නම් ශක්මනේදී ඒ අරමුණු වල given පැත්ත බලන්න පුරුදු වුණොත් මෙතෙක්කල් හට ගැනීමේ පැත්ත බලන්න බලන්න ගියේ කනා එකම සංසිද්ධිය given පැත්තෙන් බලන්න පටන් ගන්නවා. ඒකේ නා අනිවාර්යයෙන්ම ගඟ දිගේ ඉහළට පීනන කෙනෙක් පාඩපත් වෙන ওই හිතන තරම් ඒකේ උච්ඡේදයක් හෝ එහෙම නැත්නම් නාස්තික පැත්තක් ඇති වෙනවා. එතකොට පේනවා මේ නොදැන ගෙවෙන පැත්ත බලන්නේ නැතුව ආට ගන්න පැත්ත ප්‍රමණක් බලන්න ගියාම මනුෂයා කොච්චර මායාවකට ගත කරන්නේ. කොච්චර ෂට වෙනවද කියලා. අහිංසකයි. නමුත් මේ බලන දෘෂ්ටි කෝණේ පළුවයි පේන්නේ. ඒ අනෙක් පළුව පේන්නේ නැති වෙන්න හේතුව බීතිකාවක් තියෙනවා. ශිෂ්ටාචාරය කියලා අපි මරණේ පැත්තකට දාන්න හදනවා, කිවිම පැත්තකට දාන්න හදනවා, වැයවීම පැත්තකට දාන්න හදනවා, නිරුද්ධ වීම පැත්තකට දාන්න හදනවා. නමුත් සංසිද්ධියක් කියන්නේ මේ තුනේම එකතු. ඒ නිසා පාත්‍රයක් ගන්නකොට ඉල් තුනක් තියෙනකොට පොඩ්ඩක් බලලා ගන්න. නැත්තම් වැඩි ගාණක් තියලා ගන්න ඉඩ තියෙනවා. ගත්තට පස්සේ විකුණු බඩු ආපසු බාරකම් නොලැබේ. ගන්න ඉස්සෙල්ලා මේකේ තියෙන අඩුපාඩු කරන බලන එක තමයි මේ ආස්වාස ප්‍රස්වාසයේ මේ පේන ලක්ෂණ ටික පේනකම් මේක දිගින් දිගට බලන්න වරින් වර ආනාපාන ඇවිල්ලා නැතිව ආයෙන ආයෙ නැතිව ආයෙන ආයෙ නැතිව හරියට මැරෙන සතෙක් පණ ගිහිල්ලා වගේ ඉඳලා ආයෙ ටිකින් නැගිලා ආයෙ මැරිලා ආයෙ එන්න වගේ ඒ එකකින්වත් නතර කරන්නේ නැතුව මේක දිගට බලන්න ගියාට පස්සේ පේනවා අපේ හිත මේ වැය වෙන පැත්ත, ඡේ වෙන පැත්ත නොබැලීමේ මොකද්දෝ ෂටවැඩක ඉඳලා හටගැන්ම පැත්තට පුදුමාකාර පාටිදාන. බබෙක් ඉපදිච්චාම අපි පාටිදාන. බබා මැරිච්චාම ඒක ආමංගල්‍යයට දාලා. නිවි ඉපදින හැම එකම මැරෙනකොට හොඳටම දානවා. ඔය කවුලෝකයක් කොච්චර දැකලුවත් උපදින හැම කෙනාම මරණ බව දන්නොත් මරණය බලන්නේ නැතිවීමට කරන මේ ප්‍රයත්න නිසා විශාල බීතිකාවක් විශාල බයක් වෙනවා. ඉතින් අපිට අඩු ගානේ සුතමේ පැත්තෙන් මේ අපි හට හට ගන්න පටන් ගන්න කොයි දේ මෙතනින් තමයි ඉවර වෙන්නේ. ඊට පස්සේ ඒක තර්කයට දාලා බලුවා. එදා හදපු ජේතවනාරාමයේ අද කෝ. අද ඉතින් ගියාට පස්සේ අර කණින් යන කොට ගාව ගඩොල් ටික විතරක් තියෙනවා. අපි දන්නේ නැහැ ඒක ජේතවනාරාමයේ. අපි ගිහිල්ලා ගඩොල් ඒව කාලා වැඳලා අනේ බුදු ආමරෝ කියලා ඒවා ඒත් අර මේ පිටරටින් ආපු ආකියොලොජිස් කෙනෙක් මේ ලංකාවේ තු බෙල් මහත්තයත් එක්ක කතා කරලා තමයි ওই ටික හොයාගන්නේ. නැත්නම් දන්නේ නැහැ. ඒක නිසා ජේතවනාරාම වගේ අදු වර්ධහක් කියලා 54 කියලා පීඩම් කරලා හදෝදීත් කැඩුනා නම් මේ තේරම නැති වෙනවා කියන එක හෝනියමක්වත් සාපයක්වත් මේක තමයි ස්වභාවය. නමුත් මේ කිසිම ආර්ථික විද්‍යාඥයෙකුට කිසිම දේශපාලන විද්‍යාඥයෙකුට කිසිම සමාජ විද්‍යාඥයෙකුට මේ පැත්ත පෙන්වන්න බෑ. ඒගොල්ලෝ මේ ස්ථිරසාර ඉදිරියට කරන්න උත්සාහ කරනවා. ප්‍රශ්නයක් නැහැ එහෙම කරුවක දෝෂයක් නැහැ නමුත් මේ යථාර්ථය එහෙම නැත්නම් මේ කියන මේ හේතුඵල ධර්මේ මම කන්න බෑ මොනවා කියලා කරා. ඉතින් ඒ නිසා ඒක දැනගෙන ජීවත් වෙන එකනට බිඳුනයි කැඩුනයි විල වැයුනයි කියලා එච්චරම ලොකු දුක දුකක් එන්නේ නැහැ. මොකද එයා දන්නවා. හටගන්න යමක් ඇත්තේ විනාක නැතිලා. ඉතින් ඒක මරණාසන්න වෙලාවට මේ යන්න ඕනේ නැහැ. අපි දන්නවනම් අපි ක්ෂණ මාත්‍ර මරණයකට හැම වෙලාවෙම මුහුණ දෙනවා කියන්නේ. උස්ම උස්ම පාස එනවින හැම සිද්ධියක් පාසම ඒක 100%ක්ම ඉවරලා තමයි ඊගා සිද්ධිය පටන් ගන්න. ඒක නිසා මේ සිද්ධිය ඉවර වෙන්නේ ඉස්සර තව එකක් පටලවා ගන්න නැතුව ඒව අතර තියෙන මේ හිතස ඒව අතර තියෙන මේ කඩයිම කඩතොල්ල දැක ගැනීම කරන්න නම් අර විපස්සනා ඥානය අවශ්‍යයි. සිද්ධි දෙකක් මැද ඒකට කියනවා thin slicing of time කියලා. ඒ දෙක අතර පැටලීමක් වෙන්න දෙන්න එපා. දෙක දෙකක් බව. බහුගුර දෙයක් බව තේරුම් ගන්න පුළුවන් නම් ඒකෙන් කවදාකවත් මම හිතන්නේ මේ නාස්තික පැත්තක් කියන්නේ. ඔය අනවශ්‍ය හීනමවණ්ඩයක් නැතුව අපි වැල්ලට ගිහිල්ලා වැල්ලේ වැලිය වලින් මාලිකාවක් හදනවා වගේ. හොඳ නිර්මාණයක් කරුවට කමන්නේ හැබැයි මතක තියාගන්න හදලා තියෙන වැල්ලෙන් කියලා. ඔක ඔච්චර කැටයක් දාන්න දෙයක් නැත්තේ නෑ වතුර කවුවම ගන්න. එහෙම නැත්නම් අපි දන්නවනම් ආයුධයක් පුටුවක් මේසයක් හදලා ඒ කැටයක් දාන්න ඕනේ එක හදලා තියෙන ලුණු මිදෙලි වලින් නම් ඔය කැටයක් දාන්නේ කවුරු. මොකද ලීය සාමාන්‍ය දිරන එක. කරෝල වගේ දෙයක් නම් ප්‍රශ්නයක් නැහැ. අපි ඒ නිසා සාරයක් තියෙනවා කියලා හිතාගෙන තමයි කැටයක් දානවා කැටයක් දානවා. කැටයක් දාන්නේ බාලලී හදන ගේකට. ඒ වගේම මේ ජීවිතේ කැටයක් දානවා කියලා කියන්නේ රූපලාවන්‍ය. මේ දෙස්සක් උනපේ මේ දාන පේන්ටින් එක දිහා බලනකොට අසුචි කාලයක් පිටින් පිටාරු කරනවා. අද බලන්න අපි දන්න කාලය ඇතුළත අවුරුදු 20 ඇතුළත මේක කොච්චර වැවෙනවද කියලා. මේ රූපලාවන්‍යනේ මුළු ලෝක ආර්ථිකයම දුවන්නේ. ඒ නිසා මේ ඕන කෙනෙක් කරගත්තා. Taman tamange මේ ප්‍රകൃතියත් එක්ක ජීවත් වෙන්න යනවා නම් ලොකු හීනමෙවිලකුත් නැහැ ලොකු කඩාවැටීමකුත් නැහැ. ඒ කියන්නේ අන්ත දෙක රැකී. ඒ නිසා අපි යන මේ ගමනේදී හොඳට මතක තියාගන්න මේ විදිහට යම් වෙලාවක මේ විදිහ අරමුණක ගෙවි යාම දැකලා ඒක ලක්ෂ කෝටි වාරයක් ඉස්තාවර කරගත්තා නම් එයාට තියෙනවා අරමුණ සංඥා මට්ටමටම රූපේ රූප සංඥාවක් වඩපත්නකන් හිතියොත් විතරයි අපිට මේක මේ තියෙන වාෂ්පීකරණ ගතිය වාහන උස්ම උලකට යනවා වගේ ගතියක් දැක ගන්න පුළුවන්. ඒක හොඳට හිතවදින කන් ඉඳලා රූප සංඥාව මේ වුණා රූපෙත් එහෙම තමයි කියලා ඒ ණය විපස්සනාවෙන් අපිට දැක් ගන්න පුළුවන් අපේ ආශාවෙන් ගන්න හදන මේ රත්තරන් මිනිමුතු හරක බාන කියන මේ රූපත් ඔය විදිහටම තමයි ඊට පස්සේ වස්තු සම්බන්ධ කරන මේ කරන අතර කාමයක් ওই විදිහටම තමයි කියලාක පිටිපස්සෙ පිටිපස්සට වෙන්න පටන් ගන්න එක බොහොම හිමීට වෙන වැඩක් අපි භාවනාදී කරන්නේ Nirodhe දකින්න එක විතරයි ඊට පස්සේ තමයි නිරෝධ ගාමිනී ප්‍රතිපදාව පටන් ගන්න. මෙහෙම බින්දට දෙයක් නම් ඒකට අනුව මම කොහොමද ජීවත් වෙන්නේ? තවදුරටත් මේ රණ්ඩු සරුවල් කරන ගහගෙන බැනගෙන නටන දෙයක් නැහැ. මේ වැල්ලේ හදපු මාලිකාවකට මේ රණ්ඩුව තියෙන කියලා නිරෝධය දැකීම අපි මේ වගේ වැඩමුළුකදී බලාපොරොත්තු වෙනවා. නමුත් නිරෝධය දැක්කට පස්සේ ඒක නම් හරියට දැක්කම එයා ජීවත් වෙන තාලෙන් කියන්න පුළුවන් මෙයා හරියට භාවනා වෙලා තියෙනවා. තවදුරටත් අර විදිය විශාල සැලසුම් සහිතව කටයුතු කරන්න යනවනම් එහෙනම් අර දැකීමේ අඩුපාඩුවක් තියෙනවා. ඒක නිසා නිරෝධය දැක්කට පස්සේ තමයි නිරෝධගාමිනී ප්‍රතිපදාව කියන මේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ තමන්ට ගැලපෙන්නේ. ඒක ලස්සනටම හදාගත්ත දැනගත්ත මේ නිරෝධය තමන්ගේ ජීවිතයට සම්බන්ධ වෙන්නේ දැකපු දේ කියලා කියන විතර මේ සම්මාදිට්ඨිය සම්මා සංකල්පයට අනුව ඊට පස්සේ යා කතා කරන වචනෝලින් සම්මා වාචාවෙන් තේරුම් ගන්න පුළුවන්. මෙයා භාවනා කරලාද කතා කරන්නේ එහෙම නැත්නම් ණයට ගත්ත දෙයකින්ද කතා කරන්නේ. සම්මා කම්මන්තේ කියලා එකක් තියෙනවා. යා කරන කර්මාන්තේ දැනගන්න පුළුවන් මේ මිනිස්සු පරයාගෙන සූරකාගෙන හම්බ කරන්න හදනවද? නැත්නම් මේ වෘත්තියක් කරනවා බඩවතාවක් විතරයි. ඊට පස්සේ සම්මා ආජීවය. තමන්ගේ ජීවන රටාවෙන් දැනගන්න පුළුවන් බුද්ධ ආදී උතුම්යන් වහන්සේලා සත්පුරුෂයන් ඇසුර කරපු කෙනෙක් මෙයා. එහෙම නැත්නම් මේ ලෝකේ සත්තු වගේ බලවතා ජය ගැනීම කියන පැත්තට බලවත් වෙන්න හදනවා කියන්නේ. ඉතින් ඒ නිසා රහත් වෙනවා කියන එක බුද්ධ ජානසේ සඳහන් කරලා තියෙන්නේ. ඒකේන අනිකුත් රහතන් වහන්සේලා අතර කෙනෙක් බවට පත් වෙනවා. එහෙම නැත්නම් අනන්‍යතාවය නැති වෙනවා. මොනම විශේෂත්වයක් නැහැ. ඉතින් මේ කරගෙන යන වැඩේ අපි මේ රාතන් වහන්සේලා අතර තව කෙනෙක් වෙන්න හදනවද නැත්නම් මම විශේෂයි කියන ඒ මේ පාටු ආකල්පයේද කියන එක Tamanට විනිශ්චය කරන්න බෑ. Taman ජීවත් වෙන පරිසරයත් එක්ක බලලා එන්නේ එන්නේ එන්නේ ගැලවු මාර්ගය නැත්නම් සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව කියන සීලය හරියට සිද්ධ වෙන්නේ සම්මාදිට්ඨිය ආපස්සේ තමයි. ආගමෙන් කියන්නේ සීලේ තිබුණොත් ප්‍රඥා භාවයක් ඉඳී තියෙනවා. සීල සමාධි ප්‍රඥා කියන. ආර්යශ්‍රැංග මාර්ගයේ කියන ප්‍රඥා තිබුණොත් සීල හැටියට ඉඳී තියෙනවා. සම්පූර්ණ අනිපතල. එනිසා භාවනා කරන කෙනෙක් කෙනාගේ ආචාර ධර්ම සමාජ ධර්ම අනුව තමයි තේරුම් ගන්න පුළුවන් වෙන්නේ. මේ එන්නේ එන්නේ ගැටුම් අඩු සමාජයට හිතියර කරන්නේ නැති කෙනෙක් වඩපත් වෙනවාද කියලා. ඒ කෙනා ඒ කියන්නේ සාමාන්‍ය කෙනෙක් අතර කෙනෙක් වෙනවා මිසක් කැපිපේන තියෙන දඟලන ගතිය අඩුයි. ඉතින් ඒක තමයි කෙනෙක් සත්පුරුෂද අසත්පුරුෂද කියලා ඇසුරු කරන්න වටිනවද නැද්ද කියලා බණ අහපු කෙනෙක් භාවනා කරපු කෙනෙක් කියලා තීරුම් ගන්න පුළුවන් වෙන්නේ එයාගේ ක්‍රියාකලාපෙන් තමයි. මොන්නම උපකරණයක්වත් නැහැ. මෙයා භාවනාවෙන් ජීවත් නැද්ද කියලා මනින්න පුළුවන්. ඒ මනින්න පුළුවන් ක්‍රියාකලාප. ඇසිරේ තාලෙන් බලන්න පුළුවන්. ඒ නිසා හැම වෙලාවෙම තමයි ජීවිතේ පරිසරයට දරු කරන්නේ. තමක් ජීවත් වෙන සමාජයට කරු කරන්න ඕනේ. ඒකට කරදරයක් නොවි. ඒකේ මේ හැල හැප්පීමකින් තොරව ගත කරන්න පුළුවන් ජීවන රටාව එතන එතන පෑරෙනවා. පොත් බලලවත් කායිමත් අහලා බෑ. ඉතින් භාවනා කරලා පස්සේ යාට තේරෙන පටන් අර ගන්නවා. එයාගේ හැසිරීම සිනිදා තේල ධාරාව වගේ සිනිදු තෙල් ධාරාවක් වගේ કોઈ තැනකට ගියත් ගැටුමක් ඇති කරගන්නේ. එහෙම ආරවුලක් ඇති කරගන්නේ හිමීට ඒ තනේ වැඩේ කරගත්ත ඊගාව තැනට යමුසක්ක මේක පිළිබඳව ගඳ ගන්න වැඩ කරන්නේ. අවුල් කරගන්න වැඩ කරන්නේ. ඉතින් මේක තමයි අමාරු කොටස. භාවනා කරලා මේ හැමදේම ගෙවෙනවා කියලා දැනගන්න එක පුංචි වැඩක් නෙවෙයි. ඒ වුණාට පස්සේ ඊට පස්සේ බොහෝ කාලයක් යනවා කියලා කියනවා. ඒක න ඇත්තටම ජීවිතේ වෙනසක් ඇති වුණාද කියලා බලන්න ඇසුරු කරන්න වෙනවා කියන බොහෝ කාලයක්. මොකද එනකොට වෙලා තියෙන්නේ දැන් සෝවාන්ද කියලා බැලලා පුතු කරලා කියන්නේ කියන. ඉතින් මාත් ඇවිත් ගන්න ඔය බණින් සරේමේ නිතරම යනවා එහෙම පුතුක් හොයාගන්න පුළුවන්ද කියලා තාමනේ. එක එක જાති මනින්න මීටර් මයිලක පීනවා. ඒම පුතුක් නැහැ. කරන්න බෑ. කරන්න පුළුවන් දෙන්නේ කෙනෙක් බොහෝ කල් ඇසුරු කිරීමෙන් බලන්න පුළුවන් මෙයා එන්නේ එන්නේ එන්නේ කරදර නැති පරිසරයකට යනවාද කියන එක. ඒ පාඩම උගන්ලා තමයි ඒ ලෑස්ති කළා තමයි මේ අනාථිත මිනිස්සුන්ට මාගේ මරණය සිද්ධ වෙන්නේ. ඒ නිසා මේ මරණාසන්න දෙයක් වයසකට කියන සෑහෙන ගැළපෙනවා බලන්න. මේ වයසක කට්ටියට විතරක් නෙවෙයි තරුණ අයටත් ගැළපෙනවා. ඒගොල්ලෝ දන්නවනම් උස්මක් පාස අපි මැරි මැරි උපදිනවා කියන එක. ඒ නිසා එක දෙයකට හිත දාලා උස්මෝගේ එක දෙයකට හිත දාලා ඒ පුංචි මාංශය අරගෙන පුංචිම සංසිද්ධිය අරගෙන ඒකේ මුලමදාග බැලීමේ දැක ගන්න පුළුවන් ඒක තමයි විශාල වශයෙන් සංසාරතිය. ඒක නිසා සමහරු විශාල දේපල සත්‍ය තේරුම් ගන්නවා. සමහරු ඉතාම පුංචි අංශ බල තේරුම් ගන්නවා. ඒකේ තම තමන්ගේ ඊතේ වර්තන ප්‍රමාණය අනුව එනිසා මේ වැඩමුළුවක් මේ ධර්ම දේශනාවලු සිල් දිනාගම තමන් ඉන්නා තැනින් තව ඉදිරියට යන්න කරගෙන යන වැඩ තවත් ධෛර්යයෙන් කරගෙන යන්න ශක්තිය පිණිස ධෛර්ය පිණිස හේතු ආසනා වේවා කියන ප්‍රාර්ථනාවයි අනාථ පිටිකෝ ආදී සම්බන්ධ ධර්ම දේශනාවත් දේශනාවලියත් නැතර කරනවා සිද්ධ දිනාටක සැනසීම උදා වේවා කියලා ප්‍රාර්ථනා